විදාවස බිකු ගන්ධං ගායිත්වා නේව දුම්මනෝ නේව සුමනෝ හෝති න දුම්මනෝ උපෙක්ඛකෝච විහෙරති සතෝ සම්පජානෝ. නාසයට ගඳක් දැනිලා ඒ අනුව හිත මනාප කරගන්න යන්නෙත් නැහැ හිත අමනාප කරගන්න යන්නෙත් නැහැ උපේක්ෂාවෙන් වාසය කරනවා සතියෙන් සම්පජාන්නේ. නැත්තම් සීනුවනි. ඉතින් ඒක නිසා අපි මෙතෙක්කල් යම් ආකාරයකට අපි පළවෙනි දවසේ ඇහැට රූපයක් දැක්කහම ඒක දිගේ තොරන් ගහන්න යන්නේ නැතුව කතන්දර ගොතන්න නැතුව ප්‍රපංච කරන්න නැතුව පල්ලහැලි දොඩවන්න නැතුව හිත අරස කරගන්න හැටි අපි කතා කරා ඊට පස්සේ අපි ඊයේ කනට සද්දයක් ඇහුනට පස්සේ ඒ ඇහිච්ච සද්දේ අනුව කතන්දර ගොතන්න නැතුව සම්පප්පලාප කරන්නේ නැතුව ඒක එතනින් නතර කරන හැටි ප්‍රපංච නොකර නතර කිරීම පිළිබඳ අපි සාකච්ඡා කරා ඉතින් පුළුවන් තරම් ඉදින්දා වැඩ වලට වැඩිය භාවනා කරන යෝගාවචරයේක් භාවනා මධ්‍යස්ථානයකදී මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් මම හිතනවා ඒක හොඳ ආරම්භයක් කියලා. එහෙම හරි කරගත්තොත් ඒක ලොකු දෙයක්. එහෙම හරි කළ යුත්තේ මේකයි උපදවාගත යුත්තේ මේකයි සතත විහාරය කියන්නේ මේකයි කියලා තේරුම් ගත්තොත් හරියට දී ඇති තත්වයට දෙදී පරිවේශනාකාරයක් ඇතුළේදී හරි මේක ඔප්පු කරලා ගත්තොත් ඒක ලොකු ජයග්‍රහණයක් මොකද මේක බොහොම භයානක නැත්නම් බොහොම ගැඹුරු එහෙම නැත්නම් බොහොම සංකීර්ණ තැනක් ඊට පස්සේ අපට පුළුවන් ඒක භාවනා මධ්‍යස්ථානයේ ඉන්නකොට පරියංකේ ශක්මනේ පිට සාමාන්‍ය දිනදා කටයුතු කරනකොට කොතෙක් දුරට මේ දේවල් දැක්කට නොදැක්ක වගේ ඉන්නේ කොහමද මේ নানা ආකාර දේවල් ඇහුණට නැහැ වුණා වගේ ඉන්නේ කොහොමද? දැන් අද අපි ඉගෙන ගන්න හදන්නේ විවිධ ගඳ සුවඳ දැනුණාම ඒකෙන් හිත කලකොල ගන්න නැතුව කරගන්න නැතුව දැන් මම පාවිච්චි කරන වචන තමයි හිත කරදර ගන්න නැතුව තමන් පුළුවන් තරම් උපේක්ෂාවෙන් යුක්තව සති සම්පජාඤ්ඤේ නැත්නම් සීනෝණෙන් ගත කරන්නේ කොහොමද කියලා. ඉතින් අර ඊයේ පෙරදා කියපු කතාවල් එහෙම නැත්නම් ඉදිරිපත් කරපු නිදර්ශන ඉදිරිපත් කරපු උද්ෘත අද අපිට පාවිච්චි කරන්න වෙනවා. මේ නාසයට ගඳක් වැදිච්චාම අපි ඔළුව නරක් කරගන්න නැතුව ඉන්න තැන කරගෙන ආපු වැඩේ අමතක කරන්නේ නැතුව වැඩේ කොහොමද කරගෙන යන්නේ එහෙනම් දැන් ආගන්තුක ප්‍රමිනිච්ච මේ ගඳ නිසා අපි හැලහැප්පිලි ඇති කරගන්න නැතුව ප්‍රතික්‍රියා කරන්නේ නැතුව ඒක ගැන විනිශ්චය කරලා කතන්දර ගොතන්නේ නැතුව කොහොමද අපි කඹේ ඇවිදින කෙනෙක් කඹෙන් වැටෙන්නේ නැතුව ජීවත් වෙන්නේ ඔය පේන දේවල් දකින දේවල් නිසා වටපිට බලන ගියොත් කඹයකින් ඇදගෙන වැටෙන කෙනෙක් වගේ නැත්නම් තනි පීල්ලක කෝච්චි පීල්ලක ඇවිදින කෙනෙක් හිතාගන්න නැත්නම් තනියේ දණ්ඩක යන කෙනෙක් හිතාගන්න වටපිට බලලා ඒවදිගේ දඟලන්න ගියොත් යම්මා කාට පයලිස්ලා වැටෙනවද අන්න එහෙම වැටෙන්නේ නැතුව මේ ඉන්නේ ඒ දණ්ඩක් උඩ මේ ඉන්නේ තනි පීල්ලක් උඩ මේ ඉන්නේ කඹයක් උඩ කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ඒකට කියනවා සතත විහාරේ එනද කියනවා සිහිනුවණින් ඉන්නවා ඒකට කියනවා මේ උපේක්ෂාව පදනම් කරගෙන ඒ අන්ත දෙකට වැටෙන්න තු වෙනවා ඒක සාමාන්‍යයෙන් දැක ගන්න පුළුවන් ඔය කම්බියේ විදිහට මිනිස්සු දිග රිටක් අරගෙන යනවා ඒ රිකේ රිටෙන් තමයි එහාට මෙහාට වෙනකොට බැලන්ස් කරන්නේ. ඒ නිසා ලොකු අත් දෙක දිගෑරලා ලොකු කුඩ දෙකක් අල්ලගෙන ඉන්නවා. කුඩ දෙකෙන් තමයි බැලන්ස් කරන්නේ. ඒකුල දකින්න බැරි නම් රිලව් බලන්න වලිගෙන් බැලන්ස් කරන්නේ නැහැ. ඔය වයර් එකේ දිගේ යනකොට ඌ වලිගෙන් තමයි ඔක්කොම බැලන්ස් කරන්නේ. ඉතින් අපි හිතනවා අපරාධි වලිගයක් නැත්තේ නැති එකේ අපිට වලිගයක් තියුණා උපේක්ෂාව දෙන්න තිබෙන්න තිබ්බම හිතන අපිට. අපි කම්බේ යවිදින විලකනේ කරන්නේ. අපිට වලිග නැති නිසා අපිට බෑ. අපි කොයි පැත්තට යන්න එක මේ පැත්තට යන්න. ඒ නිසා අපරාධයක පරිණාමයේදී අපි ගිලිලා තියෙනවා. හැබැයි වෙලාවක අතකාලා බලන්න හිතෙනවා ඇත්තටම ගිලිලාද කියලා. මේ කරන වැඩ රිලවුන්ට වැඩි යහපක්. ක්‍රියාකාරකම් දිහා බලනකොට මේ බුදුරජාණන්සේ සඳහන් කරන්නේ ඵල හොයා ඇවිදින මේ පිස්සු රිලෙවෙක් වගේ අත්ෙන් අතට පයින් නැටි. ගෙඩි කණ්ඩ හදන රිලවා අත්ෙන් අතට පයින්නකොට දුර බලන්න යන්නෙත් නැහැ. මොනක්වත් බැලුව බැලුවක් ගමන් පැන්නා. ඊට හපන් අපේ හිත. පිස්සු වඳුරු හිතක් තියෙන්නේ. ඉතින් ඒ හිතට නම් මං හිතනවා වලිගයක් ඇති කියලා. ඒ හිත දකින කයට නැති වුණාට ඒකනම් පිස්සු අඳුර හිතක් තියෙන. එහෙම නැත්නම් අත්ෙන් අතට පයින් ඉස්සලා කිසිම සාධාරණීකරණයක් කරන්නේ කොහෙද හිටියේ මොකද වුනේ කියලා අන්නේ පයින් පැන්මේදී සතත විහාරයක් නැත්නම් සති සම්පජඤ්ඤයක් එහෙම නැත්නම් උපේක්ෂාවක් කියලා කියන එක බැලුව බැලමට වෙන්නේ මනුස්ස මානසික මනසේ නැති එකක් වගේ. ඒක හිතා ගන්නවත් බැරි කර ගන්නවත් බැරි එකක් කියලා. නමුත් මේ මුළු ලෝකෙම බෑයි කියදී සරුවචනාංශය කියනවා උප්පත්තියම ඔබට ඒක තියෙනවා. ඔබ වැඩගත්තේ නැත්නම් මැරෙන්න වෙන්නේ රිලෙවෙක් වගේ. තීරසනෙක් වගේ. ප්‍රපංච කර කර ඉඳලා කතන්දර ගොත කොට ඉඳලා පල්ලෙහාලි කී කිය ඉඳලා මැරලා යනවා. නමුත් මේක සතත විහරයට දාගත්තොත් නිතරම මම මේක කොහෙන් හරි අල්ලගන්න ඕනේ. නැත්නම් උපදවා ගත යුතු ධර්මයක්. මම අම්මා අප්පා ඉල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. සෝභා ධර්ම ඉල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. මම උපයන්න ඒ තරමට කාට හරි පෞරුෂත්වයක් තියෙනවා නම්, ශ්‍රද්ධාවක් තියෙනවා නම්, සීලයක් තියෙනවා නම්, සති සම්පජඤ්ඤය තියෙනවා නම් මම ඊයේත් මතක් කර විදිහට ඒක පුදුමාකාර සෙල්ලක්කාර දෙයක්. පුදුමාකාර විනෝද චාරිකාවක්. පුදුමාකාර හොබි එකක්. ඒව නැත්නම් අපිට ආස්වාදයක් ගෙන දෙන එක. හැබැයි අමාරු. නමුත් අතාරින්න නැතුව කරන්න ඕනේ. මුති ඒ නිසා අපි යමු මේ ගඳක් නහයට දැනුණාට පස්සේ නේව සුමනෝ හෝති න දුම්මනෝ හෝති දැනිච්ච ගඳ නිසා හිත පෙරලෙන්න දෙන්නවා. තමන් කරගෙන ගිය වැඩේ තමන් තිබුණ සමතුලිත භාවය උපේක්ෂාව නැත්නම් මේ කඹේ ඇවිදින ගතිය පහළ හැප්පෙන්න දෙන්න එපා. ගඳක් සුවඳක් ආවයි කියලා එහෙමනම් අපි සතත විහාරයේ උපදවා ගත යුතු දෙයක්. දැන් අපි දාන්නවා ඉව කියන එක තිරිසනුගේ ප්‍රධාන වශයෙන් තිරිසනු කාම ක්‍රීඩා කරන්න ඉවෙන්. ආහාර හොයාගන්න ඉවෙන්. ආරසව සල්සා ගන්න ඉවෙන්. ඉතින් ඒ ඉව පිළිබඳව මේ සතා පරිණාමයේ වේගන එනකොට <clears throat> තිබුණු ක්ෂීණ වෙච්ච මොළයේ කොටස තමයි ඇමිග්දලාව කියලා මොළයේ මැද තියෙන කොටසක් තියෙනවා. ඒකේ කලබලයක් වෙනකොට මිනිස්සෙක් වීමේදී මොළයේ දිනු වෙලා ඉස්සරහට ආපු ප්‍රොෆ්‍රන්ටල් ලෝබ්ස් වලින් නෙවෙයි මේකේ මේකේදී ප්‍රශ්න වැඩ කරන්නේ අර තිරසං ගතියට යනකම් හිත බහිනවා. බැහැලා ඒ ගති අනුව තමයි අපි ගත කර කර ඉනකොට මේ තිරසං ජීවිතයේ පාරිණාමේ පහු කරගෙන ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ වගේ එකක් තියෙනවා. <clears throat> මොලේ මධ්‍යස්ථයේ ඉඳලා අගට පිට ලෙල්ලට යනකොට ওই පිටම ලෙල්ලේ තමයි මනුෂකම තියෙන්නේ. නැත්නම් ක්ෂීරපායි ගතිය තියෙන්නේ. ඒකේ වැඩ කටයුතු යනවා ඔය දිනදා ජීවිතේ වැඩ කරනකොට. නමුත් මේ අරසා පිළිබඳ ප්‍රශ්නයක්, ලිංගිකත්වය පිළිබඳ ප්‍රශ්නයක්, එහෙම නැත්නම් ආහාර සීමේ ප්‍රශ්නයක් ඇවිල්ලා ඔය උඩ තියෙන කොටසට උත්තර හම්බුනේ නැත්නම් එයා යටට යනවා. එතකොට තිරසංගති පහළ වෙනවා. ඒ තිරසංගති හොඳට පේන්න තියෙනවා කවුරු හරි කලබල කෙරුවොත්. කවුරු හරි තර්ජනය කෙරුවොත්, කවුරු හරි ලිංගිකව ඇවිස්සුනොත් තිරසංගති එනවා. ඉතින් ඒක හැම කෙනෙක්ගේම මනසේ තියෙනවා. නමුත් අපි බයලජ්ජාව නිසා, සමාජ ධර්ම නිසා එතෙන්දි ගිය ගම අපි හැංගිලා ඒක නොපෙන්නා ඒක වසංගාගෙන ජීවත් වෙන හැබැයි ওই දෙකම ਸਰවචන් වහන්සේගේ ක්‍රමයට පරිබාහිරයි. මේක තියෙන බව සරුවචනංශ පිළිගන්නවා. සරුවචනංශ ඒකල අපිට ශික්ෂා ක්‍රම තුනක් කියලා දෙනවා. කියලා දීලා කියනවා මෙන්න මේක දැකගන්න යම් විදියකට මුළු ජීවිතේම ගත කරන්නේ භාවනාවක් නොකර සති සම්පජඤ්ඤයක් නැතුව ඉන්දිය සංවරයක් නැතුව නම් ඒක ප්‍රපංච බහුල ජීවිතයක් කටකතා විතරයි තියෙන එක ඇතුලේ. නැත්නම් කච කචේ කියලා කියන්නේ කතා කතම් කියලා කියන්නේ මේ කට හිත ඇතුලේ වචනේ උදේ ඉඳලා හැන්ද වෙනකන් දෙමලිච්ච වගේ කච කච කච කච කච කච ගාගෙන ඉනවා. ඉතින් මේ ප්‍රපංච කරන ජීවිතය බුදුහාමුදුරුවෝ කියන්නේ තිරිසංකය. උදේ ඉඳලා හැන්ද වෙනකන් ජනමාධ්‍යයට අහුම්කම් දෙනවා නැත්නම් ජනමාධ්‍යයට අදහස් ප්‍රකාශ කරනවා. ඇලි ගලි වාතය කරනවා ගණ්‍යා කෙරේ කුලයා කෙරේ. ඉතින් මනසට චාරයක් නැහැ අර පළ හොයාගෙන අත්ෙන් අතට පයින් වඳුරෙක් වගේ. නමුත් ඒ කෙනා එහෙව් মালටි ටාස්කින් කරද්දි පවා එහෙව් ජනයා කෙරේ බැඳී කුලයා කෙරේ බැඳිද්දි පවා මේ විෂම චක්‍රය කඩලා අපිට සිහිනුවන ඇති කරගෙන උපේක්ෂාවෙන් ඉඳ ඉඩක් තියෙන බව පෙන්වන්නට අපි මේ වැඩමුළු සංවිධානය කරා. ඒකට හැබැයි වෙලා ඒක සම්පූර්ණ ජීවිතේ ලං කරන හැඩ ගැහෙන්න කල් යනවා. නමුත් පෙන්වලා දෙන්න පුළුවන් ඊටාම දක්ෂ කෙනාට ශ්‍රද්ධාව, සීලය, සතිය තියෙන කෙනාට මෙන්න මේකයි බුදුචානන්සේ පෙන්වන්නේ ඔන්න මේක අත්දකලා බලන්න. දැන් ඔබට ඕනේ නම් ඒ අත්දකපු දේ බහුලීගත කරන්න, භාවිත කරන්න. ඒක සාක්ෂාත් කරගන්න. ඒ අනුව ජීවත් වෙන්න. ඒකට ජීවන රටාව සකස් කරගන්න. කර්මාන්ත සකස් කරගන්න. වචන සකස් කරගන්න. ඒක එක එකනට බාරයි. අපි මේ වගේ වෙලාවක උත්සාහ කරන්නේ ඒක අඩු ගානේ ඇහූ දුටු ඥානයක් විදියට සුවිරු ඥානයක් විදිහට සුතමේ දෙන්න. ඒක සමාද බැරි වෙන්නේ ඉඳී තියෙනවා මොකද මේ මාතෘකාව ගැඹුරුයි. සමහරුන්ට ඒක දිරව ගන්න පුළුවන්. ඔව් ඔව්. අපි අත්දැකීම් වල ලැබිලා තියෙන යම් යම් අත්දැකීම් මේකට අනුයාත වෙනවා. නමුත් අපි බලපු නැති ක්‍රමයකින් මේක දිහා බලන්න ඕනේ. රැඩිකල්ව බලන්න ඕනේ. එහෙම නැත්නම් විප්ලවවාදීව බලන්න ඕනේ. බැලුවොත් මේක හරියන්න පුළුවන් කියලා. ඊට පස්සේ භාවනාවේදී ඒක සාක්ෂාත් වෙනකොට ක්ෂණ මාත්‍ර වශයෙන් බුදුහාමුදුරුවෝ ළඟ ඉන්නවා. අය කිසිසේත්ම මේ බුදුහාමුදුරුවෝ මේක අද්දකපු හැටි මම අද්දකපු හැටි කිසිම වෙනසක් නැහැ. එහෙම නැත්නම් මේ බුදුහාමුදුරුවෝ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මෙන්න මේකයි මනස උපය ගන්න ඕනේ කියලා ළඟ ඉඳලා කියලා දෙනවා වගේ. එහෙම නැත්නම් සතත විහාරය කියන එක මේ සත්‍ය විහාර කියන්නේ නිති සති සම්පජඤ්ඤයෙන් ජීවත් වීම කිව්වොත් බුදුහාමුදුරුවොත් එක්ක ජීවත් වෙන එක සතත විහාරයක්. සාරිපුත්‍ර සංසෙත් එක්ක ජීවත් වෙන එක සතත විහාරයක්. මොකද මේ උන්වහන්සේලා ගාවින්දදී අපිට පව් කරන්න බෑ. උන්වහන්සේලා ගාවින්දදී අපිට වච චපල ගති පාන්න බෑ. වංචනික ගති කරන්න බෑ. ෂට ගති කරන්න බෑ. ඒක සතත විහාරයක්. ඒක නිසා අපි මේ දවස පුරා පිස්සු කෙල්ල පිස්සු කෙල්ල හැන්දෑවට විතර බුදුහාමර ගාඩ කියලා මලක් තියලා බුදුහාමර ෂේප් කරන ගෙදර එනවා. එල පහුවෙන්ද උදේ දවසම පිස්සු කෙල්ලනවා. පිස්සු කෙල්ල කියලා හැන්දෑවට ඒක ලෙවල්ලා 15ක දවසට කියලා පව් සමා කරන්න ඉල්ලනවා. රසාවල් කරන කටේට ඇත්තට වැන්දාවට යන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. උදේ යමුඩ ගහගත්තාම තන්දා. සිකුරාදා හැන්දාවේ ලියනකම් කඹරනවා. අවුල සෙනසුරාදා දෙකේ ළඟ පන්සල් එහෙම නැද්ද? හොඳ හාමුදුරුවෝ ඉන්නවද කියලා වටපිට ගිහිල්ලවල ඒ දවස් දෙකේ බලන හොදන්න. මොකද එතෙන් ගියාට පස්සේ පිස්සු ගෙලින්න බෑනේ. ඒ නිසා දවසම ඉන්න උනොත් එහෙම බුදු පිළිමයක් ගාව. නැත්නම් මේ සතත විහාරෙන් ඒක හරියට පිස්සු බල රෝගේ තියෙන එකකට වතුරක් තිරුවා වගේ. ඒ බීච් කාවා. ජල බීජිකා වගේ. ඒ නිසා බුදුහාමුදුරට පොඩ්ඩක් ඈතින් තියලා වරින් අර ගිහිල්ලා පොඩ්ඩක් සයිඩ් එකෙන් ආශ්‍රය කරලා ඇවිල්ලා පිස්සු කෙලින එක තමයි ගිහි ජීවිතය කියන්නේ. සතතියට මෙහෙට ආවට පස්සේ නිතරම ලොක්ක ළඟ. නිතරම ඉස්සරහින් ඉන්නේ ඇස්බල්ම දාගෙන හරියට CCTV කැමර එකක් දාලා වගේ. ඒකටත් අපි කියනවා සතත විහාරය කියලා. ඉතින් මේකෙදි මම ගත්ත උපක්‍රමය තමයි ඉතින්දා ජීවිතය ගත්තේ නැහැ. භාවනා ජීවිතයක් ගත්තේ. භාවනා ජීවිතයක් ගද්දි උපක්‍රමයක් වශයෙන් කෙරුවේ භාවනාවක සතිය පිහිටුවාගත්ත යෝගාවචරයේකට ආගන්තුකව ආපු ගඳක් සුවඳක් තමයි මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව භාවනා නොකරන ඉඳපු ගමන් ගඳක් ආපු කෙනෙක් එක අපිට ගන්න අමාරුයි. අපි දන්නවා බල්ලු බැල්ලියෝ මේ සම්බන්ධතාවය පවත්න්නේ තනිකරම ඉවෙන් තමයි. ඒ වගේ එකක් අපිට මෙතෙන් සාකච්ඡා කරන්න බෑ. මොකද අපි බොහොම පාටු මනසක් අපිට නමුත් අපි පුරුදු කරගමු. නැත්නම් අපි විවරණ ක්‍රමයේ මේක සීමා කරගනිමු. මේ ඉන්න පිරිසට සාමාන්‍ය ගඳ සුවඳ එන්න ඉස්සරලා නැත්නම් ගඳ සුවඳෙන් කරදරයක් බාධාවක් වෙන්න ඉස්සලා පිහිටවන ලද සතියක් තියෙනවා කියලා අපි හිතාගමු. එහෙම නැත්නම් විශ්සරේ අපිට දිරව ගන්න මට්ටමකට ගන්න බෑ. එහෙම නැත්නම් අපි හිතමු ඒ ගඳ සුවඳ එන්නේ ඉස්සලා එක්ක සක්මනක බහලා එයා සක්මන් කරමින් ඉන්නේ. එහෙම නැත්නම් අපි හිතමු එයා පරියංකයට ගිහිල්ලා පරියංකේ භාවනා කරමින් ඉන්නේ. එහෙම නැත්නම් ඉදින්දා වැඩ කරනකොටත් නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් වැඩ කරමින් ඉන්න වෙලාවක ඔන්න ගඳක් එනවා. එතකොට ඊට වැඩි එයාට මේ Taman හිටපු සතිය පිහිටවපු ඒ ඇවිදින කඹෙන් ඇවිදින රේල් පීල්ලේ යනකොට වගේ ඇවිදින තනියේ තණ්ඩේ යනකොට වගේ පිටින් එන සුවඳක් අපි ගත්තොත් ගඳක් අපි ගත්තොත් ඒක නා දන්නවා කඳේෙන් ඉස්සලා කොහෙද හිත තිබ්බේ කියලා. ඒත් එක්කම අනපේක්ෂිත විදිහට ගඳක් හෝ සුවඳක් එනවා. එතකොට අර තමන් ඉන්න අරමුණ අපි හිතමු මේ පරියන්කේ ඉන්නවා කියලා මේකේදී හරි වාසියක් තියෙනවා ඒකට මොකද මේ වැසිකිළිය ගඳ එනවා ඉඳලා හිටලා. එනිසා හොඳ පරිශීලනයක් කරන්න පුළුවන් අපිට. ඉතින් මේ දවස්වල ඒක නැති කරන්න හදන නැති කිරුවොත් භාවනා කරන්න හම්බෙන්නේ නැහැ. කඩ පොඩ්ඩක් තියෙන්න ඕන. ඉඳලා ඉල්ල ගඳේ අනිතික පල්ලෙහා මිරිස් බදිනවා. එතනින් ගියාම තෙලේ දානවා ආහාරයෙම. ඒ විචුරයට කනවා අපිට දෙන්නේ නැහැ නේ. ඕක එතකොට සුවඳ එනවා. සුවඳ ආවට ඒකත් මේ කරදරයි. අර පොඩි ආන්සෝ කවියට කියනවා වංගෙඩි මෝල් ගස් සද්දය රැට නැසේ නිදි දෙවුදුව යපනවා ඈතකට අපේ භවනා කරනකොට ගඳ සුවඳනේ සද්දත් ඒ වගේ වාත කරන මේක ටිකක් තියෙන්න ඕනේ කියලා මට හිතෙනවා. නැත්නම් මේ මේ මේ දසුත්තර සූත්‍රය භාවනා කරගන්න බෑ. පොඩ්ඩක් රැසි කිලේ ගඳ එන්න ඕනේ. ආහාර සෝද එන්න ඕනේ. ඒ දෙක එනකොට යෝගාවචරය මේ බණත් අහලා වෙන්නත් පුළුවන් කියලා ඒක බාහිර අරගෙන ඥානී ගන්ධ නැවිච්චුතුයි සුවඳ නැවිච්චුතුයි ඒකට අපි චෝදනා කරන්න ඕන යෝජනා කරන්න ඕන පෙසම් ගන්න ඕන කියලා හිතුවොත් ඒ යෝගාවචර කමක් නැහැ. ඒ වෙනුවට යා භවනා කර කර ඉන්නෝ අනපේක්ෂිතව ගඳක් එනවා. ගඳ එනකොට ඒ ඇති වෙන ගඳ ඕලාරිකම් පටිච්චසමුප්පන්න සංකතං කියලා දුර දක්ෂ කෙනාට තේරෙනවා. මම ඊතකන් හිටියේ ආනාපාන කියලා හිතමු. නැත්නම් ඉරියව්වේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඒක හොඳට මං හිතියා දැන් මේ කාය සංවේදී භාවය කරගෙන කය ඔපේ කියලා ඒ කය ඔපේ තිබ්බ හිත දැන් નાසී උපේට මාරු වෙනවා ටක් ගන්න. එහෙම නැත්නම් කාය කාය පස්සද්ධියේ ප්‍රසාදේ කාය ප්‍රසාදේ තිබුණ හිත ආනාපානේ නාසිකාග්‍රේ උණුසුම සිසිලත දිග බව කොට බව බල බල ඉන්නවා බලනකොටම ඒ නාසයේම අග්‍රේ නෙවෙයි සර්වචන් සඳහන් කරන එලුකුරයක් වගේ හිලක් තියෙන පොලු කට්ටේ අන්න එතන පිටියේ තියෙනවා ওই ගඳට සංවේදී සෛල එතකොටම අර ගන්න හුස්මේ සුවඳ හෝ ගඳ තේරෙනවා මේ පැසිකිලි වලකින් හෝ උයන දෙයකින්. අන්නේ ගඳ එනකොටම දැන් මගේ හිත තියෙන ආනාපානේ නෙවෙයි එතන කාය විඥානේ කාය විඥානේ නෙවෙයි දැන් තියෙන්නේ ඒක ගහන විඥානේ බවට පත් වෙන කන ඇහි මේ කයේ ඔපේ එහෙම නැත්නම් කාය ප්‍රසාදයේ තිබුණ හිත දැන් ගහ ජීව ගන්ධ ප්‍රසාදයට නහයට ගියා මේ වෙනස මේ එකම විඥාණය කාය විඥානයේ වශයෙන් තිබුත් විඥාණය දැන් ගන්ධ නැත්නම් ආග්‍රහණ වශයෙන් ඇති වෙන විඥානයේ වශයෙන් සඳහන් වෙනවා. ගාහන විඥානයේ වශයෙන්. මෙන්න මේ මාරුව අල්ලන එක තමයි උතන තියෙන ප්‍රධානම දේ. ඒ මාරුව හොඳට ප්‍රනීත තරමට සහිත සති සම්පජඤ්ඤය තියෙන කෙනාට ගොරෝසුවට පේනවා කාය විඥාණය දැන් ගහන විඥාණය බවටපත් උනා හැපෙන තැන නාසිකාග්‍රය තිබුණ එක දැන් නාසයේ ගඳ සුවඳ දැනනට මාරුණයි කියලා අන්න ඒක ඕලාරික වැටෙන්න පටන් ගන්නවයි කියලා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී සර්වචත්තේ සඳහන් කරනවා පටිච්ච සමුප්පන්නයි ඒක නිකන් ආව එකක් නෙවෙයි ඇත්තටම ගඳක් ඇවිල්ලා තියෙනවා ඇහැට රූප පෙන්වුවට කහන විඥානය පහළ වෙන්නේ නැහැ. කනට ශබ්ද ඇහුනට ගහන විඥානය පහළ වෙන්නේ නැහැ. දිවට රස දැනුනට ගහන විඥානය පහළ වෙන්නේ. ඒකට ඇත්තනම ගඳක් ඇවිල්ලා හැප්පිලා දෙන එක හේතුඵලයක් එතන. පරිසම්පන්න. සංකතං. ඒ සකස් කරන ලද්දක්. ඊට ඉස්සෙල්ලා ලකුණක්වත් තිබුණේ මගේ හිත නහයට යයි. මගේ හිත නහයට ඵලයන්. මට ගඳ පැමිණෙන මොනම දෙයක්වත් තිබුණේ ඉඳපු ගමන් බඳුරා මේ අතේ ඉලා අර අතට පැන්නා. පටිච්චසමුප්පන්නං සංකතං හේතු කර්ම යාපු ගමන් සකස් වෙච්ච ගමන් හිත අභාවිත හිත උප්පාද වේතබ්බ නැති හිත සතත විහරේ නැති හිතක පාඩ පයින්. ඒ පණින්න හේතුව සාමාන්‍ය භෞතික විද්‍යාවන කල්පනා කරලා බලුවොත් අය ආශ්වාස ප්‍රශ්වාසයේ දැනෙන ස්පර්ශයට වඩා මේ නාසයෙන් ලැබෙන ස්පර්ශය විචිත්‍රයි ගොරෝසුයි සිත් ගන්නා සුළුයි. එහෙම නැත්නම් කරදර කරන සුළුයි. ඒ නිසා හිත කායින්වත් අහන්න යන්නේ ආනපනිය අතහැරලා අර ගඳ බලන තැනට යනවා. මේ විඥාණය කාය විඥාණය කාය ප්‍රසාදයේ ඉඳලා ගාහන ප්‍රසාදයට ගිහිල්ලා ගාහන විඥානේ බවට පත්වීමේදී මේ විඥාණය උපදේශපතන්නේ විඥාණයට ගොඩ පෙරකොදුරුකම් දෙන්නේ සංස්කාර. සංකාරපච්ච විඥාන. සංස්කාර බලන්නේ වැඩියෙන්ම කෙලෙස් උපදින තැන තමයි විඥාණය යොමු කරවන්නේ. ඒ නිසා ආස්වාද ප්‍රසවාස බල බලා ඉනකොට ඉන්නේ ඉන්නේ ඉන්නේ එක නීරස වෙනවා. ඒක ඒක ඒක රසත් නෑ. කෙලෙස් උපදින්නෙත් නෑ. එපා වෙලා නික්කම්මැලි වෙලා ඉන්න වෙලාව රෙලිපත් හිට බලලා වගේ පිටින් මොන එකක් ආවත් ඒකට ඇදලා යනවා. අපි චෝදනා කරන පිටින් අපේක අපිට කරදර කරයි කියලා. ඇත්තට මේකට වැඩි සිද්ධ වෙන්නේ අර කරගෙන යන වැඩේ එපා වීම නිසා. කරගෙන යන වැඩේ ඒකාකාරීත්වය නිසා. කරගෙන යන වැඩේ තියෙන කම්මැලි භාවය නිසා නහයට දැනෙන ගඳ වඩා ප්‍රකටව පේනවා. වඩා සිත් ගන්න සුටෝ පේනවා. වඩා ගොරෝසුට පේනවා. මේ වෙනකොට රූපයක් වෙන්න පුළුවන්. ගඳක් මෙන කනට එන සද්දයක් වෙන්න පුළුවන්. නමුත් අපි ගත්තේ මේ ගාහන විඥානය නිසා එතෙන්ද මාරු පස්සේ ඒ ඇති වෙන සුමන දුම්මන භාවය මනාප අමනාප භාවය අනිවාර්යයෙන්ම ඇති විය යුත්තක් නෙවෙයි. ඒක අභාවිත මනසක සිදුවෙන දෙයක්. ඒක නිසා බුදුජාන් වහන්සේ බාහ්‍ය දාරුසූරියට සඳහන් කරේ දිත්තේ දිත්තමත්තම් භවිෂති සුත්තේ සුතමත්තම් භවිෂති මුතේ මුතමත්තම් භවිෂති දැන් මේ අපි කතා කරන නායට මේ අනුව මනාවමනාව පහළ වීමට මුතේ කියන නාමය අර්ථය තමයි ගන්නේ මුතේ කියනකොට ගඳ රස පහස කියන තුනම වැටෙනවා එතකොට මේ මුතය නාසයට හිත යන්නේක දිවට හිත යන්නේක කය අනිකුත් තැන් වලට හිත යන්නේක ගිය පමණින්ම කෙලෙස් උපදින්නේ නැහැ. යන්න පුළුවන් ඊට පස්සේ ඒ එක්කම ආපහු ගත්තොත් ගියයි කියලා ගන්නකොත් නැහැ. නමුත් ගියාට පස්සේ මනාපමන අප පහල වුණා නම් ඔන්න වැඩේ කෙලෙස් ඇබිලෙන්න පටන් ගත්තා. එහෙම නැත්නම් චේතනායෙන්න පටන් ගත්තා. එහෙම නැත්නම් සංස්කාර වැඩ පටන් ගත්තා. නැත්නම් කර්ම වෙන්න පටන් ගත්තා. අන්නේ කර්ම ඇති වෙන එකේ පළවෙනිම ලකුණ තමයි ඒ නාසයෙන් එන ගඳට මනාප අමනාප පහළ වීම. එතකොට බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා ඒ නාසයට ගඳක් වැදුනට ගඳ දැනුණට එහි මනාප අමනාප පහළ නොකර ගන්න තරමටම හිත උපදවාගෙන තියෙනවා එළඹ වෙලා තියෙනවා සතතාභ්‍යාසයේ තියෙනවා. නොවුනොත් අපි ඒකට ලෑස්ති වෙලා මගේ අනතුරුදායකවල් තියවල් තියෙනවා මේ පාරේ බොරු වලවල් තියෙනවා වැටුනොත් බෙල්ල කැඩනවා කියලා දැනගෙන ගිහිල්ලා නාසයේ ගඳ සුවඳ එනකොට ඒ අනුව මනාපමනාප පහළ වීම හික්මවා ගන්න බැරුව ආණ්ඩුමට්ටු කරගන්න බැරුව ආම්බාම් කරගන්න බැරුව කීකරු කරගන්න බැරුව එහින් ඒ ආපු ගඳින් මම මනාපමනාප පහළ කරා නම් එයින් ආපු ගඳ සුවඳ නිසා මගේ චිත්ත ප්‍රවෘතියට අලුතෙන් කෙලෙස් උපදින්න පටන් ගන්නවා. මිත්‍යක් නෝපතන් කෙලෙස් ප්‍රමාණයක් උපදින්න පටන් ගත්තා. හැබැයි අර කෙලෙස් නොපදින පාර තාම ඒ විවෘතව තියෙනවා. නමුත් හිත ඒකට කැමති නෑ. හිත මේක දිගේ යනවා. අන්නේ දෙක දකින්න පුළුවන් නම් යෝගාවචරයට අනුන්ගේ හිතක වාගේ. මෙච්චර ලස්සන මේ පැහැදිලිව යන්න පුළුවන් පාර තියෙද්දි මෙයා වැඩ කඩාන හොරාට ඉස්සලා කෙල්පන වැට පැන්නා වගේ වැට පැනලා දැන් මං එයින් ඒ ඇතිවෙච්ච ගඳෙන් මනාපයක් හෝ අමනාපයක් ඇති කර ගන්නවා. අන්න ඒ දේ දැක්කනම් ඊටමසියු මේක මම පිළිගන්නවා. ඒ ਸਰවචනංශෙත් පිළිගන්නවා. සාරිපුත්‍ර සංසෙත් පිළිගන්නවා. දැකලා දැන් ඔන්න මම ආතුර වුණා. දැන් මම රෝගේ ආසාදනය කරගත්තා. මගේ හිත මනාපමනාප පහළ වුණා. මේක සංකතයි ඕලාරිකයි පටිච්චසමුප්පන්නයි කියලා දැනගන්න පුළුවන් නම් මේක ඇති වෙනකොටම මේ ඇතිවිච්ච මනාපමනාපේ දැනගන්න පුළුවන් උණයි කියන එකක් විකල්පයක් වශයෙන් ගත්තොත් අපි කියන්නේ භාවිත මනසක් ඇති. හොන්දට උපයගෙන ඉන්නවා ඒ ගඳ ආවට මම මනාපමනාප පහල කරනවා මම පුළුවන් තරම් උපේක්ෂා වෙනවා කියලා යතෝකෝත්වම් මේ බාහ්‍ය නැතේන එයින් මනාපමනාප පහල කරගත්තේ නැත්නම් තතෝතුං ආ බාහ්‍ය නතත් එයා ආත්මයක් කරන්න යන්නේ ඒ කන්දේ එව්වේ මට කරදර කරන්න අර මනුස්සයාගේ වැරද්දක් අර ඒජන්ත විශ්ි මේක කෙරුවේ කියලා ඒ ගඳෙහි නැත්නම් ගඳ ඇති කරපු බූලාශ්‍රේයි අලගිය මුලගිය හොයන්න ජාතකයේ හොයන්න කවුද කරපු දෙයක්ද වෙච්ච දෙයක්ද හොයන්න කියලා එහි සොයා බැලීම ඒකාන්තයෙන්ම නතර වෙනවා ඇති වෙච්ච ගඳෙන් උපේක්ෂා වුණා ඇති වෙච්ච ගන්නේ මනාපමනාප පහළ වුණොත් මනාපයක් නම් ඒ ඇති කරපු ඒජන්ත කෙනෙක් හිතින් හිතලා ආත්ම ගතියක් පවර්ලා එයාට ප්‍රේම කරනවා. එහෙම නැත්නම් මේ මිනිස්සු මට භාවනා කරනකොට බාධා කෙරුවා. ඒ නිසා වුන්ට සාප වෙන්න ඕන කියලා ද්වේෂ කරනවා. ඒ නිසා මනාපෙන් අමනාපෙන් තමන්ගේ හිත දුක් ගත්තේ නැත්නම් උපේක්ෂා වුණා නම් අපිට ඒ පැත්ත ගැන කතා කරන්න වෙලාවක් නැහැ. අපි ඉක්මනට ආපහු ආනාපානට එන්නේ ඉඳී තියෙනවා. යම් මෙහෙකින් ආපු මනාපමනාපත් එක්ක පරලවුණා නම් විතක්ක කරන්න ගත්තා නම් ප්‍රපංච කරන්න ගත්තා නම් අපි බලන්නේ ඒ ඇති කරපු එකනා උසස් කුලයේ එක්කනේද පහත් කුලයේ එක්කනේද අදාළ කෙනෙක්ද නැති කෙනෙක්ද ආදී වශයෙන් මේකේ අලගිය මුලගිය හොය හොයා තමන් අර භාවනා කරන කෙනෙක් බවත් මතක නැහැ කෙලස් පාරකටගේ ඉන්න බවත් මතක නැහැ අලුතෙන් නූපන් කෙලෙස් රාශියක් උපදින බවත් මතක නැහැ. අන්න එවැනි අවුල් සහගත තත්වයකට ඉන්නකොට තමයි අපිට කරදර කරපු එක්කනාගේ ජාතකේ හොයන්න අපි යන්නේ. ඒක බුදුසසුනේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට විශේෂ ඊතලයක් වැදිලා තියෙනවා නම් ඉතියාගේ නෑයෝ කිට්ටු කරලා යාට වෙදෙක් ළඟට ගෙනියනවා. ඉතින් බෙදා කියනවා මේක ගන්න ඕනේ මොකද විෂ ඊතලේ තියෙනකන් විෂ විදිනවා. ඒ මනුස්සයා කියනවා මේ මට විද්‍ය කවුද කියලා දැනගන්නකම් ඊතලේට අත තියන්න එපා. මිනිහා රාජවංශිකයේද මේකට තියෙන පොළොන් විෂද, නයි විෂද මොකද්ද කියනකම් අත තියන්න එපයි කියලා කිව්වොත් ඒ මනුස්සයා වාද කරන හැම චිත්තක්ෂණයකම විෂ ඒකට ඉතින් අර සල්ලි වජ්‍ය කරන්නේ කට වහලා ඊතලේ අරන් දානවා ඉක්මනට. බුදුහාමර කරන්නේ ඒකයි. බුදුන්සේ කියනවා බොයේ ගඳ සුවඳ ආපු මිනිස්යාගේ ජාතක හොයන්න කිව්වොත්. නැත්නම් සුවඳක් ආව නම් ඒ මනසට ස්තුති කරන කතා කරන හැම වෙලාවෙම සත්‍ය සම්පජඤ්ඤයක් නැහැ. හැම වෙලාවෙම උපේක්ෂාවක් නැහැ. තියෙන්නේ ඒ ඇති කරගත්ත මනාපමනාපේ නිසා Taman ඒ එවපු එක්කනාට ආත්ම ආරෝපණයක් කරනවා. මේ කවුරු හරි හිතාම තමයි කිරුවේ මම භාවනා කරනකොට මට මෙහෙම බාධා කරා. එහෙ නැත්නම් අනේ සමන් දෙවියෝ ඇවිල්ලා තියෙන ඕන සුවන් සමන් තමන් මල් සුවඳ ආවා. ඒක සමන් දෙවියෝ තමයි ළඟින් යන්න ඇත්තේ කියලා ඉතින් දිගට දිගට දිගට දිගට කතන්දර. මේක තමයි අද මුළු ලෝකෙම භවනා ජීවිතයේ තියෙන මේ භවනා කරනකොට මේ කොයිදෝ නැතිකක් හිට වෙලා. ඒක දිගේ ප්‍රපංච කෙරුවට පස්සේ සමාහට රෑ 12ට මට ලියුම් යවනවා. සමාජ සමමල් පිච්ච සොඳක් ආව ඇයියේ එයා දන්නේ මේක දැනගෙන නොදැක්කා වගේ ඉන්නවා කියන එක නෙවෙයි වැඩේ. සමහරට පිටරට ඉඳලා කතා කරලා එවනවා. ඒක සෙල්ලමක් නෙවෙයි. ඉතින් ඊට පස්සේ ඇත්තටම පාරියංග දෙක තුනක් කරලත් දැන් ඒකට ඇවිල්ලත් නැහැ. නමුත් අර වෙච්ච එකේ අර සමම්පිච්ච සෝඳක් ආවේ ඇයි ඒ? මේකට විශේෂ හේතුවක් ඇති. මම මේ නිවන් දකින්න බාට පෙර නිමිත්තක් වෙන්න ඇති කියලා. මේ ප්‍රපංච කිරීමක් කරන්නේ මේ ආත්ම ආරෝපණයක් කරන්නේ ඒ ආත්ම ආරෝපණය කරනකොට තමනුත් ආත්මයක් ආරෝපණය වෙනවා එතන එතනම දික්තියක් පහළ වෙනවා ඒ නිසා යතෝතුම් බාහ්‍ය න තත්ත තතෝතුම් බාහ්‍ය න ඉද ඒක නාට ආත්මයක් දෙන්න හදනකොට තමන් ළඟත් ආත්මයක් පහළ වෙනවා මම දන්නවා බලාගෙන ඉන්න හැටියේ මූණ වලට එන ගාච්චි රෝම් පිට්ටනේ වගේ තේරෙන්නේ නැති බව නම් මට හොඳට තේරෙනවා ඒ වුණාට මට ගාලල්ල. මම ඉතින් කියාගෙන යනවා. මොකද මේ කියවන්න මාළුන්ගේ පුත්‍ර සූත්‍රය, කියවන්න බාහ්‍ය දාර්ශූරිය සූත්‍රය, කියවන්න අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය මෙන්න සරුවච්චන්හන්ස කියන්නේ ඒකයි. භාවනා කර කර ඉන්නකොට සත්ගඳක් එනවා. ගඳ ආවට හැම ගඳටම මනාපමනක් පහළ වෙන්නේ නැහැ. එහෙම දෙයක් භාවනා කළ යුතුත් නැහැ. ඒක දන්නෙත් නැහැ අපි. ඇවිල්ලා ගියයි කියලා. අපිට භාවනාවේදී කරදර කරන්නේ ගඳක් නම් උග්‍ර ගඳක් හෝ උග්‍ර සුවඳක් නම් විතරයි. එතකොට අපි අනිවාර්යයෙන් මනාපමනාප දෙක ඕලාරිකව පහල කරනවා. ගොරෝසුවට මනාපේ පාන. ගොරෝසුවට අමනාපේ පහල වෙනවා. ඒක ඊ දන්නේ නැතුව ඒ වෙලාවේ පහල වෙන්නේ. හැබැයි ඒක හිතින් ආපේ කරන්නේ ඇත්තටම මේ වාතයේ තියෙන මොකක් හරි ගඳක්. ඕලාරිකම් පටිසම්පන්න සංකතක්. මේ ඇතිවිච්ච ගඳ මත සුමන දුම්මනකම ඇති වුණා කියලා දැක්කනම් එයා දැනගන්නවා ඔන්න මේ මුතේ මුතමත්තන් කියන්නේ ඔන්න ඕකයි. මේක ගැන කතන්දර කරන්න යන්න එපා. ඒකේ වලකී මුලකී හොයන්න යන්න එපා. හොයන්න ගිය ගමන් ඒ දෙයට අපි ආරෝපණයක් කරනවා. මෙයා මගේ හතුරා, මෙයා මගේ මිතුරා, මේක මංගලයි, මේක ආමංගලයි, මේක භද්‍රයි, මේක අභද්‍රයි කියලා ඒ බාහිරේ ආත්ම භාවයකට අපි හිත පටලනවා. ඒ වෙනකොටම Tamanට ආත්ම භාවයක් ඒ හා සාපේක්ෂව මෙතන පටන් ගන්නවා. යතෝ තුම් බාහ්‍ය නතත් තතෝ තුම් බාහ්‍ය න ඉද. මයි ළඟත් නැහැ. යතෝ තුම් බාහිද නතත් යතෝ තතෝ තුම් නයිද න හුරං එතකොට එහා කොනකුත් නැහැ මෙහා කොනකුත් නැහැ හොඳ උපාදී සබ්බේ ධර්මයේ තියෙන කනට දෙක අතරත් මොකුත් නැහැ ඉතින් බුදුහාමුදුරනේ ඔච්චරම තමයි නිවන කියන්නේ මේ ගඳ ඇවිල්ලා ඕනේ කෙනෙකුට පව් කරගන්න පුළුවන්. උපදවා ගත යුතු ධර්ම නැත්නම් සතත විහාරේ නැත්නම් ඒ ගඳ උපේක්ෂණට හෝ සුවඳ උපේක්ෂණට ශාප කරලා හෝ ප්‍රේම කරලා කෙලෙස් උපදවන්න පුළුවන්. මේ උපදවා ගත යුතු ධර්ම තියෙන කෙනාට සතත විහාරේ තියෙන කෙනාට එතන නිවන් මාර්ගයක් හදාගන්න පුළුවන්. මම මේක අභාවිත මනසෙන් බැලුවා නම් සතත විහාරෙන් තොරව බැලුවා නම් සති සම්පජඤ්ඤයෙන් තොරව බැලුවා නම් ගන්ධ සෝඳානෝ මං හිත වර්ණ ගන්නවා. මනාපව අමනාප පහළ වෙනවා. සුමන හෝ දුම්මන කියලා මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. අන්නේ සුමන දුම්මනකම ඇති වෙනකොටම අභාවිත මනස කරන්නේ ඒකට ඇති වෙච්ච බාහිරයට හිත දෝනවා ඇතුළට නෙවෙයි හිතේ. බාහිර ඒක ඇති කරපු බාහිර ආයතනයට අභාවිත මනසක් ඇති කෙනා රූපයක් දකින්නට රූපෙ දිගේ පනිනවා. කනට කනට සද්දයක් ආවේ සද්දේ වගතුක විස්තර හොයන්න හදනවා. නාසයට ගඳ සුවඳක් ආවොත් බාහිරේ හොයනවා. ඒක හරියට මේ ගහක් යට බෙලි ගහක් යට පුදියකට හාවා. බෙලියත්තක් තල්ලත්තක් උඩ බෙලිගිරියක් වැටිච්ච ගමන් ඌට ඇතිවෙච්ච බය කොච්චරද කියනවනම් ඌ කැලී කඩාගෙන දුවනවනේ ඌ කවදාකවත් විචිතේ බලන්න යන්නේ නෑනේ. ඌ හිතන්නේ ඌ කතා වෙන අහස කඩා වැටෙනවා. ඒ ඒ කතන ගොතන කතාව තමයි අහස කඩාගෙන. ඉතින් මේ දුවන දිවිල්ලට මේ මෙන්නේ දැකලා අහන කොයිද මචං යන්නේ කියලා. මේ බලබල ඉන්න විදියක් නෑ අහස කඩා ගන්නවා. ඉතින් හාව බොරු කියන්නේ නෑනේ මේ මිනිහත් එකතු වෙනවා. දෙන්න දුවනකොට ඉත්තයි කතා කරලා අහන කොයිද බල උදුවන්නේ කියලා. මේ රාළාම්බි විසු කතා කරනවාද අර පැත්තේ අහස කඩා වැටෙනවා ආයෙත් එනවා. ඊට පස්සේ ගෝණත් එනවා. මුවත් එනවා. මීහරකත් එනවා. අලියත් එනවා. දැන් කැලේ කඩාන කට්ටිය දුවනවා. සිංහෙක් මගේ ඉඳලා කරලා කොහෙද බල අවුදවන්නේ කියලා අහපම දැන් සිංහයා කියන්නේ ගලේ රජානේ. අලිය කතා කරලා කියනවා මෙහිමයි වැඩේ මේ යහපැත්තේ අහස කඩාවැටෙනවා. නේ අපි ඔක්කොම දුවනවා. තෝ දැක්කද? නෑ නෑ මං නම් දැක්කේ නෑ මේ මී අරකපට කිව්වේ. මෙහෙමනේ. තෝ තෝ තෝ තෝ දැක්කද? නෑ ඉතින් මමත් දැක්කේ නෑ. ඉතින් ගෝණ කියන්නේ නෑනේ බොරු. ආ ගෝණගෙනේ. ඊට පස්සේ මුවා ගෙනල්ලා පිට්ටය ගෙනල්ලා අන්තිමට තමයි හාව ඉදිරියට එන්නේ අද හරියට අර ඌසාවිල කවුරුහරි කඳපුවාම කැමති නැහැ නේද සමහරව ලියනවා අනේ ගානස ඌසාවිත් නම් කඳවන්න එපයි කිය. කොහමද මේ සමහරව හාවගේ හාවෙන් අහනවා මොකද උන්නේ ඌ වෙවුලනවා ඌට බඩේ ලියනවා මොකද මේ අහස කඩා වැටෙනවා. ඉතින් සිංහයා නිසා කරන්න දෙයක් කොහෙද? අනේ මට මේ පැත්ත බලන්නත් බයයි. මෙන්න මේ පැත්තේ තමයි අහත කරන්නේ. මේ මං යන්නම් ඉස්සර වෙලා වර පිටපස්ස යන්නේ. කියලා දැන් කට්ටිය එමීට එමීට slowly, mindfully, silently ඔන්න යනවා බෙලි ගහයටට. ඊළ බලපුවම බලන්න මොකද උනේ? දැන් බලන්න මොකක්වත් නැහැ. මොකද බලන්න උඹ කොහෙද බුදියහන්දි? ආ බුදියහන්දි තල්ලත්ත ගාව. එතකොට පේනවා බෙලිගිරිය රෝල් වෙලා. ඉතින් ඒකට සිංහයා දකිනවා මේ මිනිස්යාර ඇතිවෙච්ච සද්දයට පුද්ගලාරෝපණයක් කරා අහස කඩා වැටෙනවා කියලා. ඊට පස්සේ අහස කඩා වැටුනොත් හාවෙක් මොනව කරන්නද? අහස අල්ලගන්නේ ඌ දුවනවා. එතකොට එතන අහස කඩා වැටීමේ දේවතාවෙක් නැවෙනවා මේ පැත්තෙන් හාවෙක්. හසු කරන දැන් මේ දුවන පචේනේ මීමින්න කන්නේ. බොරු නෙවෙයි ඌ කියන්නේ. දැන් මේ මේ ආවට එච්චර බොරුවක් ගොතන්න බෑ. මීමන්නට දුන්නට පස්සේ උසල ගනින් කියලා මීමෙන් උස්සන්න බෑ මීමෙන් නද්දුවනවා. අද ජනමාධ්‍ය තන්නේ ක්‍රමොච්චරයි. ජනමාධ්‍යට ඕනේ නම් බෙලිගිඩියක් තල්ලල් තකුර දාන්න පුළුවන්. හොඳ නිවුස් එකක් නේ. කන කෑම ඔච්චරයි. කිසිම එකෙක් අද මේ ඉන්න එකියෙකුත් එච්චරයි එකත් එච්චරයි. කවදාකවත් මේ තමන් කරන දේ අත්දකින්න දේ ප්‍රත්‍යක්ෂණය කළ නෙමෙයි කතා කරන්නේ. ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න ඉසලා කාට හරි කියන්න තියෙන තක්කමුක්කෝ කියලා ඇත්තේ. බුදුමාකාර ආසාවක් තියෙනවා මේ පච ටික කාගේ හරි කනේ තියෙනකම්. මේ දෙන්න ඉඳගෙන නිවුස් බලනවා. අර බලපු එක අනිත්‍ය කරන්න ඒ නිවුස් එකම කියනවා. දෙන්නම බලන්න එකම නිවුස් රීල් එක. අරයා මෙයාට කියන තරමට මේ නිවුස් වලට බුදුම උණක් අපිට තියෙනවා. මේක ඉස්සර තිබුණ උණක් නෙමෙයි. මේ ජනමාධ්‍යෙන් ඇති කරපු උණක්. ඊට බොහොම අපන් අපේ දෙවෙනි પરම්පරාව දැන්. කවුරු හරි මොනවා හරි කියපු ගමන් අපි කිව්වොත් එහෙම අලුත් ටෙලිෆෝන් එකක් ඇවිල්ලා තිනවා අලුත් මේක ඊගොල්ලන්ට බහපිහක් මොනවත් නැහැ වහාම අම්මා ඕ ටයිම් කරුවත් කවන්නේ තාත්තා ඕ ටයිම් කරුවත් කවන්නේ ලයිට් බිල් ගෙව්වත් කවන්නේ නැතර කන මට මේක ඕනේ. එහෙම නැහනේ අම්මගේ කෙහුරු ගලවනවා. තාත්තත් ඉතරයි ඒක නෙවෙයි ලස්සන කෙල්ලේ. ලස්සනම කෑල්ල අම්මල තාත්තා ලෝන් එකක් හරි අරගෙන දීලා අරන් දුන්නයි කියන්නේ ඒත් පොඩි එකා සදා කාලිකව අම්මටයි තාත්තටයි වෛර කරනවා. මෙතන කවුරු හරි ඉන්නවනම් අත උසන්නේ එහෙම දරුවෝ දෙමාපියන්ට වෛර කරන්නේ නැති ලෝකයක් තියෙනවද කියලා බලන්න. අද දෙමාපියෝ පැහැදිලිවම දන්නවා දරුවා එන්නේ එන්නේ එන්නේ නුරුස්නා ගති වෛරේ තියෙනවා කියලා. දන්නේ නැත්නම් පොඩි කැලක් මම එකතු කරන්න. ඒගොල්ලෝ මට කට කතා කියාවි. නමුත් මේක පරිශ්‍රණික උපවිච්ච එකක්. අපේ මේ දැන් ඉන්නවනේ මෙතන මගේ වයස විතර කට්ටිය. ඒගොල්ලන්ට මතක ඇති අපි පුංචි කාලේ අපි වෛර කරේ අප්පච්චිට. තාත්තට. යහනේ තීන්දුව ගන්න බරපතල තීන්දුව ඒ නිසා අම්මව ෂේප් කරගන්න පුළුවන්. දැන් අවුරුදු 30ක වෙලේ ඉඳලා ද්වේෂයේ තාත්තගෙන් අම්මට අවිලා තියෙනවා. අද දෙමාපිය ප්‍රධාන වශයෙන් වෛර කරන්නේ අම්මට. මං කියන්නේ ඇයි කියලා. නමුත් මේ දලයි ලාමතුමා කියලා කියනවා ඒ නිසා ඕගොල්ලෝ කැමති නැත්නම් ලෝක යුද්ධවලට ඕගොල්ලෝ කැමති නැත්නම් ආරවුල් වලට ගෘහණීය දැනගන්නේ කියලා. gedara ගෘහණීය දැනගන්න මේ කරදරයක් ආවම කියාපාන්න එපා ඒක කාගෙන කර්මනේ ඉන්න. එතකොට Tamanට සාක්තියක් පෞලේ සෞඛ්‍යයක් සාමයක් නෙමෙයි ලෝක සාමයක් ඇති වෙනවා කිය. ඔය කියා බලන්න ගියොත් බටකැලීට ගිය තිබ්බා වගේ. ඔය හාව බෙලි ගහට බෙලි ගෙඩියක් වෙච්චාම තල්ලත්තකට නැටුවා වගේ ගඳක් සුවඳක් ආපු ගමන් මේ දඟලන දැඟලිල්ලෙන් අපේ අවධානය අනිවාර්යයෙන්ම යන්නේ මේ මට උනේ මොකද්ද කියන එක නෙවෙයි අර ගඳ සුවඳේ අලගිය මොලගේ හොයන්න අංග ප්‍රත්‍යංග හොයන්න අර ඊතලයේ විදුක් මිනිස්සයා ඊතලයේ අයින් කරන වෙනුවට ජාතකේ හොයනවා වගේ වැඩක් අපි කරා. භාවිත මනසක් ඇති කෙනෙක් කියලා කියන්නේ උපාදේ තබ්බ්‍ය ධර්ම කියන කෙනෙක් කියලා කියන්නේ සතත විහාරය කියලා කියන්නේ මම භාවනා කරගෙන හිටියේ ගඳක් ආවේ නැත්තේ නේ ගඳ එනකොටම මට මේකට එක්ක මනාපයක් එක්ක අමනාපයක් ආව ඒක බොහොම ප්‍රසිද්ධයි නේ මම හිටියේ මෙතෙක් කල මනාපමනාප නැති නැත්නම් අමනාපයක් තියෙන ලාවට එපා වෙච්ච ලාවට කම්මැලි වෙච්චි ආනපනෙ හිටියේ. දැන් මේ ගඳක් නිසා මට ආවා. ඒක ඕලාරිකයි. බොහොම ගොරෝසුයි. සංකතයි. ඉබේ අපේ කන්නේ සකස් කරන ලද්දා. පටිච්ච සමුප්පන්නයි. මට බැරිද මට හිතපු ආනාපානට යන්න. යම් හේයකින් ගඳ සුවඳේ අලගිය මුලකේ හොයන්න ගියොත් සදාකාලික අපාරුවකට වැටෙනවා. ඒ වෙනුවට මෙතෙක් වඩන ලද සති සම්පජඤ්ඤය තමන්ගේ මූල කර්මස්ථානයේ යන්න පුළුවන් නම් ඒ කෙනා ගඳ සුවඳ නිසා මනාපමනාප පහළ වුණත් එහි ගඳ සුවඳ ඇති කරවූ මූලාශ්‍රයේ අලගිය මුලගිය වහන්න ගිහිල්ලා ඒකට ආත්මාරෝපණයක් කරන්නේ මාන්නෙන් බලන්නේ නෑ ඒක මට වැඩි උසස්ද පහද්ද මං හොඳා කරදර කරන්න අවකරපේකද්ද මට සුභ සිද්ධිය විඳ කරපේකද්ද කරන්න යන්නේ නෑ තණ්හා කරන්න යන්නෙත් නෑ එහෙම බාහිරයේ කරදර කරපු එක ගැන නොතක තමන්ගේ සතිය වඩපු අරමුණට උඳ ආවනම් එදා ඒ ඒ පැමිණීමම ශාන්ත වූ ප්‍රණීත වූ උපේක්ෂාවක් කරන්නේ. තමන්ගේ වඩන ලද සති සම්පජන්්‍යම ඒතං සන්තං ඒතං පණීතං යදිදං උපේක්ඛා කියලා එනවා. නමුත් හිත අභාවිත හිත උප්පාදේතව්‍ය ද්‍රව්‍ය දන්නේ හිත අර කරදර කරපු අරමුණෙහි අපි කිව්වොත් ගඳෙහි අලගිය මුලගිය හොයන්න යෑම ප්‍රඥාවක් කියලා විමර්ශා බුද්ධිය කියලා ධම්මවිචය කියලා විචාර බුද්ධිය කියලා වචකයි ඒත් ඒත් අහිංසකයි යෝගාවචරය අහිංසකයි යෝගාවචරය හිතනවා මේ ගන්ධ සෝඳ ආපේකේ මුල හොයන එක ධර්ම විචේ සම්බොජ්ජංගේ විචාර බුද්ධිය එහෙම නැත්නම් මීමන්සා නෝන කියලා. බුදුරජාණන් කියනවා හරි ඔබ මීමන්සා නෝන දාපන් ඇයි මේ ආනාපාන ඉඳලා ওই සද්දෙට ගියේ මේ ගන්ධට ගියේ මේ ආනාපානට අකමැත්තක් තියෙනවා. ආනාපාන නීරසකමක් තියෙනවා. ආනාපාන පිළිබඳ උපේක්ෂාවක් තියෙනවා. කම්මැලිකමක් තියෙනවා. අන්න ඒක දැක්කම තමන් කරගෙන ඉන්න භාවනාව එකම අරමුණක් දිගට දිගට වඩනකොට විරාගය පහළ වෙනවා. අලුතෙන් අරමුණක් ආපු ගම ඒකට රාගය පහළ වෙනවා. ඒ නිසා එනේන අරමුණට පැනපැන යාමට කාමය කියලා කියනවා. කාම ගුණ. ඒ ඔක්කොම තියේදී ඉබ්බේ කට්ටක් ඇතුළට වෙලා ඉන්නා වගේ අර ගත්ත නීරස අරමුණේම බුදුන් විශ්වාස කරලා සීල විශ්වාස කරලා සතිය විශ්වාස කරලා ඉන්නවනම් අන්න උපදවාගත යුතු දෙය. අන්න සතත විහාරේ. අන්න මෙතෙක් ගෙනවෝ සතිය අඛණ්ඩ පැවැත්මක් නැත්නම් අඛණ්ඩ සතිය කියලා කියනවා. අන්න සම්පජඤ්ඤය. ඒ වෙනුවට මේ එනේන දේවල් රූපයක් වේවා සද්දයක් වේවා ගන්ධයක් වේවා ඒක දිගේ යන ගතිය ඉතිගේ නන්නත්තර හිත වඳුරු හිත බිලිගහයට බුදියාගත්ත හා වගේ හිත මේ නිසා බුදුජානසේ සඳහන් කරලා තිනවා උපදවාගත යුතු ධර්ම උපදවාගත්ත හිත සිංහාවලෝකනය කරනවා උපදවාගත යුතු ධර්ම උපදවපු නැති සතත විහාර නැති හිත සුනඛාවලෝකනය කරනවා කියන්නේ බල්ලෙකුට ගලක් ගහලා බලන්නේ කියලා කියනවා. කේන්ති ගියොත් ඌ ගලපස්සේ ලොවගෙන ගිහිල්ලා ගල හපා ගන්නවා. සිංහෙකුට ගලක් ගහලා පැහුවොත් සිංහා බලන කොහෙන්ද ආවේ? එයා වගේ බලන්නේ නැහැ. ආපු දැන බලුවා ඌ කාලා දාලා නිකන්. සිංහා බලන්නේ මේ හේතුව මොකද්ද වෙලා තියෙන්නේ කියලා. බල්ලා බලන්නේ ඵලයේ දිහා විතරයි. අද තියෙන මුළු අධ්‍යාපනයම බලු අධ්‍යාපනයක්. සුනකහව ලෝකනයක් අද තියෙන්නේ. එකම වෙලාවකවත් මේ කල කැම්බැල්ලට තමන්ගේ ඉමෝෂන් එකට මොකද උනේ නැත්නම් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා දැන් උගන්වනවා මේකෙන් පස්සේ ඔය World Trade Center එකට ගැහුවට පස්සේ ඇති කරපු කොන්ෆරන්ස් එකෙන් පස්සේ මට කවුරු හරි ගඳක් එවනවා. මට නරක එකක් කරනවා. නමුත් එතකොට මට මොකද වෙන්නේ? මට එන්නේ මනාපයක්ද අමනාපයක්ද කියලා ඒ ඇති වෙච්ච දේ නිසා මට මොන විදිහේ මානසික ආකල්පද එන්නේ කියලා උගන්වීමේ ක්‍රමයක් දැන් හොයාගෙන යනවා. ඒ කරපු එක්කනාගේ අලගේ මොලගේ හොයන්න ගියොත් යුද්ධ තමයි. මේ ඇතුළට දාන එක මේ මට වෙච්ච දේ මොකද්ද කියලා එව්වොත් යතෝතුම් බාහ්‍ය මේ ජම්මේක මඟලුන්ගේ පුත්තු කියලා දාන්න පුළුවන් නතේන ඔබ මේ වෙච්ච දේ ගැන හොයන්න වන්න යන්න එපා. හොයන්න ගියොත් ප්‍රපංච වෙනවා. ඒක ගැන හෙව්වේ නැත්නම් ඔබ ඒ මතින් මමෙක් ඉන්නවා මටයි මේක කෙරුවේ කියලා Taman ආරෝපණයක් කරගන්නෙත් නැහැ. එහෙම නැත්නම් ඒ කරදරේ විඳපු මට කරදරේ කරපු එකන මට කරදර කරන අදාසිකුණේ කියලා කරන කෙනෙක් සෝ විඳිට මමෙක් ගැන හොයනවා වෙනුවට එයා ආයෙත් මූල කර්මස්ථානට යයි යෝන. සති සම්පජඤ්ඤයට යයි. ඒ විදිහට මෙතනෙක් ඇතිුනේ නැත්තම් අතනකුත් නැත්තම් බුදුජානස කියනවා මේ දෙක අතරමැද සිද්ධියක් නම් සිද්ධ වුණා. එයාට චෝදනා කරන්න යන්නෙත් නැහැ. තමන් පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. මෙතෙක් වඩන ලද සති අරමුණට සති සම්පජාඤ්ඤයට ඉරියව්වට හිත දැමීමේ ඒක නා ඒ චිත්තක්ෂණය නිවල් ලබන. ඒකට කියනවා මේ තදංග නිබ්බුතිය කියලා. ඇති වෙන්න තියෙන කෙලෙස් රාශියක් ඇති නොකර ගැනීමේ උපාදේතව්‍ය ද්‍රව්‍ය රස කරගෙන අර වඩාගෙන ගියේ සත්‍යෙම සරණ හිතනවා. වඩාගෙන ගියේ සම්පජඤ්ඤයේම සරණ පතනවා. වඩාගෙන ගියේ අරමුණේම සරණ පතලා වැස්සක් වෙන වෙලාවට ගෙටකට වුණා වගේ. එහෙම නැත්නම් යුද්ධදී බෝම්බයක් ගහන වෙලාවට බංකරයකට රිංගගත්ත කෙනෙක් වගේ. එහෙම නැත්නම් හිවලෙක් ළඟට ආපුවාම ඉබ්බා කට්ට ඇතුළට අකුල ගත්තා වගේ අර සති සම්පජඤ්ඤයට යන්න නම් මෙව්වත් එක්ක අලගිය මුලගිය හසඳන ගතිය එහෙම නැත්නම් බාහිර යාපු දේ විස්තර හොයන්න යන ගතිය වංචනික ධර්මයක්, ෂටගතියක්, මායවි ගතියක්. ඒක ධම්මවිචේ කියාගත්තොත් එහෙම සනීප කරන්න බැරි ලෙඩක්. ඒක විමර්ශා බුද්ධිය කිව්ව සනීප කරන්න බැරි ලෙඩක්. ඒක මේ විචාර බුද්ධිය, විචාර බුද්ධිය තියෙනවනම් තමන් ඉන්න තැනට තමන් වඩලද සතියට ගන්නේ කියලා කියනවා. ඉතින් මේ විදිහට ගන්න ගත්තොත් ලෝකයා පෙන්වන්නේ නෝන්ජල්කමක් කියලා. ලෝකයා කියන්නේ එහෙම කවුරු හරි ඇවිල්ලා නරකක් කිරුවොත් එම්බ ඇස් දෙක වහගෙන තටුව තටු පොරවගෙන ඉඳලා හරියන්නේ ගැහුවොත් ගහපි බැන්නොත් පැනපිය මම බලා ගන්නම් කියලා නේ අද අධ්‍යාපනයේ තියෙන බුදුජාන වංශේ සාක්‍ය වංශනේ රජ වංශේ ඔය ක්ෂත්‍රීය කියලා කියන්නේ හැම වෙලාවෙම කඩුව අතේ කැත්ත තමයි යතේ කපන පෙතියේ තියන්නේ එහි වංශ කෙනෙකුට උනත් බුදුරජාණන්සේ කවදාකවත් ගහපු කෙනෙකුට ගහන්න එපයි කියලා කියනවා. සාරිපුත්තු මහ ස්වාමීන් වහන්සේ පින්දපාතේ යනකොට මිනිසුන්ට ආරංචි වෙනවා මිනිසෙකුට බමුණෙකුට මේ සංඝයා මෙච්චර ලාභ සත්කාර ලබන්නේ ඉවසන නිසායි කියලා. මොනවා කරුවත් ප්‍රතික්‍රියා කරන්න නැති නිසායි කියලා. ඉතින් බමුණට හරි ඊර්ෂ්‍යයි. එන්නේ එන්නේ එන්නේ මේගොල්ලෝ දිනනවා. මොකද බොහොම ඉවසගෙන කටයුතු කරන මිනිස්සු බැඳගෙන උදව් කරනවා. ඊට පස්සේ මේ තරහට බලන්නත් එක ගිහිල්ලා පින්දපාතියදී හොඳට අත දිගහැරලා ගහන පිට රත් වෙන්න එකක් රාජපුත්‍ර සාන්තිට. අද පින්දපාති බෙදන්න ආව මිනිස්සු බනෝ අනේ මේ අහිංසක හාමුදුරන් මේ මිනිස්සු හොඳටම අයිය එකක් ගහනවා. ඒ සාන්ති එහෙම යනවා පින්දපාතේ. මමනට තේරෙන පටන් ගන්නවා මේ කියපු කතාව ඇත්තයි. ගැහුවට ගොටියක් කාගෙන මේ අහිංසක හිඟන්නේ මේ සාරිපුත්‍ර සාන්ති කියන්නේ. ඒ ශාන්තිය බැලුවෙත් නැහැ. කවුද ගැහුවේ කියලා බැලුවෙත් නැහැ. පිටිපස්සේ යනකොට බමුණට රත් වෙනවා. බමුණත් දන්නවනේ මේ කර්මයේ සකන වලේ මිනිස්සුත් ඒ කියනවා මේ මේ ලක්ෂණ හමුතු කෙනෙකුට ගැහුවේ. බමුණ විජහාට කියලා සාරිපුත්‍ර සාන්තිට වදිනවා. සූපත් වේවා කියලා කියනවා. අපි එහෙම කිව්වනම් ගේ අම්මට කියලානේ අපි පටන් ගන්නනේ අම්මා මතක් කරලානේ පටන් අරගන්නේ. අනේ අර ගෙදර ඉන්න අම්මා සාරිපුත්‍ර ස්වාමීන් කියන සුවපත් වේවා. දැන් බමුණට ෂුවර් නෑ මේ පුරුද්දට සුවපත් වේවාද කියවද කියලා. අන්තික වටේ ඉන්න කට්ටියගේ රොස්පරොස්තුත් එනවා. බමුණ කියනවා ඇත්තටම ඔබ වහන්සේ මට සමාව දෙනවා නම් හෙට අපේ ගෙදර දාන්න එන්න ඕනේ කියලා හරිපොතත් එහෙම ගිවිසුම දෙනවා මං හෙට උදේ දවල්ට දාන්න එනවා ඒ කිය. ඒතකොට දැන් බමුණට සාන්තියක් එනවා හිතට. ගුටියකුත් කාලා බතුත් කන්න එනවනේ. දැන් පාර්ලිමේන්තුවේ අපේ සංඝයාත ගැහුවේ ඒකට කට්ටිය කිව්වේ දායකයෝ බඩට බත් දෙනවා පාර්ලිමේන්තුවේ යටි බඩට බත් දෙනවායි කියලා. යටි බඩට දෙනවා. කොහොම හරි සාරිපුත්‍ර සංසේ දාන්නේ නිසා දැන් බමුණා ගෙදර ගිහිල්ලා අනේ මේ හාමුදුරනේ ගැහුවටත් අනුකම්පා කරා සමාව දුන්නා. එමෙතන දානෙත් බාරගත්තා. දානෙ ලැහැත්ති කරනකොට කමේ අර බෞද්ධ කාන්ද පිරිස සාරිපුත්‍ර සංසේ දාන බෙදන කට්ටිය ගේ වට කරනවා. මෙයා මරන්නේ මේ අපේ ස්වාමීන් වහන්සේ නමකට ගහලා. ඉතින් බමුණ හැබැයි බොහොම සද්දාමෙන් දානෙ උයනවා. සාරිපුත්‍ර සාංශේ වෙන්දරත් කටින් ගෙදෙට්ට වඩිනවා. වන්නකොට පේනවා ගේ වට කරලා. දැන් සාරිපුත්‍ර සාංශේ දානෙ වලදපු ගමන් මේගොල්ලෝ ගෙටත් ගිනිනතර බමුණත් මරනවා. සාරිපුත්‍ර සාංශේ කරන්නේ දානෙ වලඳලා පාත්‍රය අතර දෙනවා බමුණගේ. දැන් සාරිපුත්‍ර සාංශේ යනවා. බමුණ දන්නේ නැහැ මේක මොකද්ද කියලා ඌ හිතන්නේ මේ පාත්‍රය ගිනින එක වැඩක් වෙන දැන් බමුණ පාත්‍රය අරගෙන දැන් පිටිපස්සේ යනට අර කට්ටියම වට කරන ඇවිල්ලා තෝ වර ගෙදර ආය ආයෙ තියන්නේ නැහැ කියලා දැන් පාරම්පානවා. ඒ කවුද බෞද්ධයෝ ටික. මේ සාරිපුත්‍ර සාන්තිගේ අතිසාර ගෝලියෝ. අතිසාර කියලා වචන දන්නවනේ. අතිසාර කියවනම් හොඳයි අතිසාර කියලා කියන්නේ පස්සේ බඩ යනවට කියන්නේ අතිසාර රෝගය. මේ අතිසාර ගෝලියෝ. පිටිපස්සේ යනකොට සාරිපුත් දැන් මේකට පාරම්පාරව බමුණ දන්න පිටින් සාරිපුත් සංසේ නතරලා අහනවා තමන්ගේ ගෝලයන්ගෙන් ගුටි කෑවේ ඔයාද මමද? ඒක බමුණ කියන කට්ටිය කියනවා ඔබ වහන්සේ ගුටි කෑවට ඒක අපේ අගයන් ආඩම්බරයෙන් කරපු මේ ලොකු හානියක්. ඒ නිසා අද තීන්දුව කරනවා කියන්නේ මමයි තීන්දුව කරන්න තියෙන්නේ. මමයි ගුටි කෑවේ මම සමාව දීලා තියෙන්නේ. ඔයගොල්ලෝ මං කියන දේ අහනවා නම් අද ඉඳලා මැරෙනකම් මේ බමුණට කිසිම අනතුරක් සිද්ධ වුණොත් මං කියන ඕගොල්ලෝ කරන්න කියලා. මොනේ ඒ විදියට ඉවසන ගතියක් ගන්න ඉතින් සාරිපුත්‍ර සාංශ වෙන්න වෙයි. නමුත් අපිට මේ භාවනා කරන යනකොට එන වේ පුංචි කරදරයක් අපි කියමු සද්දයක් හිතවිල්ලක් දැන් අපි කතා කරන්නේ ගඳක් සුවඳක් ආපුවාම අපි අර වඩන ලද කර්මස්ථානයේ නැවත සීපත් කරගන්න මේක නිමිත්තක් කරගන්නවා මිස මේ වෙච්ච දේ දිගේ එළියට හිත ගියා නම් ආය හොදලා ගෙට ගන්න බෑ. දැන් අපි දන්නවා <clears throat> කෙල්ලෙක් එළියට ගියා නම් ගෙට ගන්න බෑනේ ආය කොල්ලෙක් නම් හොදලා ගෙට ගන්න පුළුවන්. අපේ අම්මා කියනවා එහෙම කොල්ලෝ කොයි ගහෙන් ගහට ගිය චූ කර කර යන බල්ලෝ වගේ වුණාට ගියාට පස්සේ හොදලා ගෙට ගන්න පුළුවන්. කෙල්ලෙක් ගෙට ඊට ගියාට පස්සේ ආපහු ආවම වැඩේ ෂුවර් නෑ. එකක්ද එකමාරක්ද කියලා හිතන්න බෑ. ඒ වගේ තමයි හිත පිට ගියා නම් වැඩේ තට්ටු. ඒකට යනකොට ගඳක් ආව හිත පිට ගියා. කලබල වෙන්න එපා. බලන්න මේ සංකත වූ ඕලාරික වූ පටිච්ච සම්පන්න විදියට මේ ලස්සනට අරමුණේ තිබුණ හිත පිට ගියා. අද එක්කරි මම දැක්කා ඒක ලියන්න උත්සාහ කරලා තියෙනවා. ඒ අරමුණේ ඉන්නකොට එන අරමුණ සංවේදී අපේ හිත හරි සංවේදී. මොකද අරමුණ නීරස වෙගෙන යන්නේ. අරමුණට විරාගය පහළ වෙගෙන යන්නේ. එතකොට පිටින් එන එකට රාගය පහළ වෙනවා. මෙන්න මේ පිළිබඳව දැනීමට අපි කියන උපදවාගත යුතු ධර්මයක් කියලා. මෙන්න මේ පිළිබඳ දැනීමට අපි කියන සතත විහාරය කියලා. මේ දේ පිළිබඳ දැනීමට අපි කියන සති සම්පජඤ්ඤය වඩනවා කියලා. අපි කියන භාවිත මනසක් කියලා. අපි වඩන මේ සති සම්පජඤ්ඤය සති සම්පජඤ්ඤේ වඩන්න ගෝචර වෙන අරමුණ විශේෂයි. නීරසකමක් බාර පහළ වෙන බව දැනගන්න තනන් ප්‍රණීත වෙන්න යම් වෙලාවකට අරමුණක් දිගේ හිත ගියා නම් දිගට දිගට සක්මන දිගේ හෝ ආනාපාන දිගේ හෝ මොකක් හරි අපි දැනගන්න ඕනේ දැන් මේ අරමුණේ විවිධ අරමුණු තියෙනකොට අරමුණ අලුත් වෙමින් රස රසකාමී වෙනවා එකම අරමුණේ නිරස වෙනවා නිරස වීම භාවනාවේ දියුණුවක් නීරස වීම කෙලෙස් හද වීමක් හැබැයි යෝගාවචරය විසින් ආරක්ෂා කළ යුත්තක්. යෝගාවචරය විසින් ප්‍රමෝද විය යුත්තක්. යෝගාවචරය විසින් අපේක්ෂා කළ යුත්තක්. මේක තමයි යෝගාවචරයට දෙන්න බැරි. Taman මොනම අරමුණක් දිගේ හෝ භාවනා කරනකොට ඒක නිරසකම පහළ වෙනවා. ඒක දියුණුවක් කියලා හිතා ගන්න. ඒක ප්‍රගතියක් කියලා හිතා ගන්න. කෙලෙස් අඩුකමක් කියලා හිතා ගන්න. ඒකට ප්‍රමෝද වෙන්න. අමාරු. අපි හිතනවා මේක ධම්මජීව හඳුරන් ඇහුවොත් මේ ප්‍රශ්නේ විසඳලා දෙයි කියලා. අපි හිතනවා බුදුහාමුදුරන් ඇහුවොත් මේ ප්‍රශ්නේ විසඳලා දෙයි. එහෙම නැත්නම් සද්ද නැත්තන කියලා භාවනා කරොත් මේක හරියයි. ගන්ධ සුවඳ නැත්තන කියලා භාවනා කරොත් හරිය කියලා ඇත්ත. ආධුනිකයෙකුට ඒ ඔක්කොම தত্ত্ব ඕනේ. නමුත් යම් දවසක සතිය ආවනම් ඉන්ද්‍රිය මට්ටමට බල මට්ටමට යාට තේරෙනවා එහෙන් රූපේනවා මෙහෙන් සද්ද එනවා මෙහෙන් ගඳ එනවා මෙහෙන් රස එනවා මෙහෙන් පහස එනවා අරමුණක් තියෙනවා ඉතින් ඒකට අර එලිපත් ඉන්න බලලා වගේ මේ හිත අරමුණට පණීද කලබලයකදී පිටත පණීද කිව්වොත් අභාවිත මනස පිටත පණීද. ඒක තමයි පළතුරු හොයාගෙන අත්ෙන් අතර පණින මේ රිලෙවෙක් වාගේ. නමුත් උපාදේත උපදී යුතු දේ නම් දත යුතු දේ නම් සතත විහරණය තමයි මේ වෙලාවේදී මේ වඩන ලද අරමුණේ සරණ සෙවීම පිහිට සෙවීම අරමුණෙන් ලැබෙන දෙවෙනි කෘත්‍ය කියලා අපි ලොකු සාක්ෂියක් කියනවා. අපි ආනාපාන ඉස්සරහට අරගෙන තමයි සතිය වඩන්නේ ඇත්ත. ඒක තමයි ආනාපානේ පළවෙනි කෘත්‍යය. නන්නත්තර වෙන ආනබුණු හිත ගැට ගහන්නේ ආනාපාන. ඒකෙන් අපි පිට යන්න දෙන්නේ නැතුව අරමුණ රැක ගන්නවා. එතකොටත් ආනාපානේ නිමිත්තක් වෙනවා අපට. ඊට පස්සේ මෙහෙම යනකොට ඔන්න සද්දයක් ඇහෙනවා. ඔන්න ගඳක් එනවා, ඔන්න රසක් එනවා. එතනදී හිත ආයෙ කලකොල වෙනවා. අන්න එතනදී ආනපන දෙවෙනි වතාවට අපිට උදව් කරනවා. කොහේ ගියත් මයි ළඟට ආවොත් නම් ඉන් එහාට කෙලස් නැහැ. පිට ගියොත් කෙලස්. කියලා ආනපානේ අපිට දෙවෙනි වතාවට ආධාරකයක් එහෙම නැත්නම් වාංගුවක් එහෙම නැත්නම් හෙට්ටු කරන්න පුළුවන් තරම් ඇති කරලා දෙනවා. අන්නේ වෙලාවේදී යම් හේකින් යෝගාවචරය ආනාපානයට අනදර කරලා බාහිර ආරමුණට ගියොත් උපදවාගත යුතු වටිනා ක්ෂණ සම්පත්තිය පන්න ගන්නවා. සතත අභ්‍යාසය හරියට මේ වතුර දහහක් ඇදපු කලේ බිඳගත්තා වගේ. පිටපණිනවා පිටමයිනක මේක පරියන්කගතව ලක්ෂ වාරයක් වෙයි. එක වෙලාවක හරි දැනගත්තොත් පිට පැන්නට කමක් නැහැ හිත ඕලාරිකෝ හිතවිලි හදන්න ගියා මම එයා හදාගත්තා යවුවට චෝදනයි ප්‍රශ්නයක් නැහැ මට පුළුවන් ආපහු නැවත අරමුණට එන්න කියන එක අද අපි උසාවියට නඩුවක් ගත්තේ ඒ වගේ හිත නැවත අරමුණට ආපු වෙලාවේදී බලනවා නැවත ඇවිත් බලනකොට ආනාපානේ කොහොමද ඉන්නේ යා කලබල වෙලාද නැත්නම් ගෙදර එනකොට පිළිගන්න ලෑස්තියක් තියනද පුළුවන් වුණා නම් යම් වෙලාවක වෙන ගඳක් ඇවිල්ලා ඊට පොඩක් මේ ආරවුල් කරලා ආරෝ කරලා අරමුණට ගන්න පුළුවන් වුණා නම් අන්නේ ගත්ත බව කමඨහන් වාර්තාවේ වාර්තා කරන්න පුළුවන් නම් භාවනාන් 50ක් ඉවරයි. මේ ගැඹුරුම වූ භාවනා කෘත්‍යයෙන් 50ක් ඉවරයි. මෙතන ඉන්න ඔක්කොමලා මේක අත්දැකලා තියෙනවා. කිසි කෙනෙක් ඒක වාර්තා කරන්න දන්නේ නැහැ. මොකද මේක උපදවාගත යුතු ධර්මයක් බව දන්නේ නැහැ. ඔක්කොමලා හිතනවා කරදරයක් නැතුව ආනාපාන දිගේ යන එක තමයි දක්ෂකම කියලා. ඒක හරියට කියනවා නම් ලොකු පිටණියක අපි කාර් එකක් අරගෙන එලවනවා කවුරක්වත් ඇති වෙලාවේ. එහෙම නැත්නම් මහා වීදියේක දෙනක ඉන තැනක වාහන තියෙන තැනක කාර් එකක් එලවනවා. ওই පිටණිය එලවන එක chimpanzee කුටුනත් කරතයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒකට ඕනේ ඥානයක්. සුක්කානම දුන්නාට පස්සේ ඌ කරකෝ කරකෝ ඉන්නේ. ඔව් වීර්ය කෙලවන එක නිදක්ෂකම. කියනවා අපි කම්පියුටරයක් අරලා කීබෝඩ් එකට රිලෙව් එකට පනින්න දුන්නොත් ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන යනකොට E mc2 කියලා වදින්න ඉඳ තියෙනවානේ. එතකොට ඌ අයින්ස්ටයින්නේ. කම්පියුටර් උඩ පනිනවා. පයින්කොට පයින්කොට එක එක දේවල් වදින්න නෝදන්නේ ඒ වගේ විශ්ු කෙලින්න පුළුවන් ඕනේ මනසකට. නමුත් මේ ඊසිකොට එම්සු කියන එක හරියට සිලෙක්ට් කරලා කාටද කියන්නේ? natural selection එක අයින්ස්ටයින්ට විතරයි පුළුවන්. රිලව ඊසිකොට එම්සු එම්සි ස්කෝය කියලා ගැහුවට ඌ ඒක අරගෙන මේක වටන්තියක් කියන්න දන්නේ නැහැ. අපේ හිතේ ওই ඔක්කොම බුදු මනසක් තියෙනවා ඥානයක් තියෙනවා කෙලෙසුත් තියෙනවා මේ අවශ්‍ය දේ හරියට පික් කරන එක. එහෙම නැත්නම් කියනවනම් මුං ඇටයි වැලි කලවම් කරලා පරිවිරාණයකට දැම්මොත් පරිවියා කවදාකවත් වැලියට එකට ගහන්නේ නැහැනේ. ඌ ගහන්නේ මුං ඇටටමනේ. අන්න ඒ වගේ මේ සද්ද ඇහෙනවා, හිතවිලි එනවා. ඒ ඔක්කොම තියේදී ලදලද වෙලාවේ තමන්ගේ මූල කර්මස්ථානෙම ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන යනවනම් ඌ ඔය ඔය ගමන එච්චර අමාරු නෑ. අපිට වෙලා තියෙන්නේ අපි අර අපිට පරිය ගැහුවේ නැතුණු අපි වැලිය වැලිය වැලිය තොරට ගන්න. ගහපු ගමන් හොට කොට වෙනවා. මේක හිතන්න අම්මා තාත්තා අපිට බුදුලෙට දෙයිද කියලා. හිතන්න ඕනේ නැහැ අපේ අම්මා තාත්තා ඕනේ. අපිට අපේ දරුවන්ට කියලා දෙන්න පුළුවන් කියලා. මේකයි උපදවාගත යුතු දේ. මේකටයි බුදු කෙනෙක් පහළුනේ. මේකයි මේ සාහිත්‍ය සංස්කෘතිය බුදු ආමසෙන් උත්සාහගෙන වෙල මේ අපිට දෙන්නේ. පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් කියලා. විශ් මේක sannivedanaya කරන්න බලන්න දැන් මේ වෙනකොට පැය 3ක් බණ කියලා කියනවා මම. මේ මාතෘකාවට ගන්න. ඒ ඔක්කොටම sannivedana උනාද නැද්ද කියන්න බෑ. ඉතින් ඒක නිසා ඒ වගේ දෙයක් කෙරුවට පස්සේ හරි ගියාට පස්සේ ඒක වාර්තාවේ සටහන් කරන්න කාට හරි පුළුවන්කමක් තියෙනවනම් ආයේ මුකුත් නැහැ. ඉතින් එයා නිවන් නොදැක්ක පමා විතරයි තියෙන නිවන් දකින්න මාර්ගය තියෙන්නේ. මේක මම බරපතල දෙයක් ඔලුවට දාන්න හදනව නෙවෙයි. මම මූණ දිහා බලනකොට සෝරි කියලා හිතලා මම මේ කියන්නේ. මේ සතිපාසලේ අවුරුදු 7 ළමයෙකුට කියලා දුන්නට පස්සේ උන් ටක් ගාලා කියනවා. ඒ ළමයි සමාහට දැන් එඩිඩි තියෙනවා හෙට ඉඳලා වගේ අද පටන් ගත්තා වේ සතිපාසල. අද නෙවෙයි ඊයේ. ඒ ළමයි එකමාර වෙනකොට එනවා සමාහට මෙතේ. ඉස්කෝලේ රෙන් එකට දුවගෙන එනවා කමටහන් සුද්ධ කරන්න. ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනා කෙරුවා. ආනපන සති කරන බව මම දන්නේ. මට නාසිකාග්‍රේ සීතල උණුසුම් වැටුණා, දිග කොට බව වැටුණා. ඔන්න එතකොට සද්දයක් ආවුණා. මම ඒක දිහා බලනවා මම දන්නේ ඒක කුරුළු සද්දයක් කියලා. මගේ හිත තියෙන්නේ කණේ කියලා මම දන්නවා. ඒ මොකද මම දන්නවා මේ සද්දේ ඉන්නේ අවල් දිසාවේ කුරුළු සද්ද කියලා. මම නැවතත් ඒක දැනගත්තට පස්සේ මම ආනාපානට ආවා. ආනාපානය ආවට පස්සේ මට අර තිබුණ විදිහටම උණුසුම සීසත් වැටුණා. දැන් මම දන්නවා මං ඉන්නේ ආනාපානෙ කියලා. මොකද මට නාසිකාග්‍රේ වැටෙනවා කියලා ගිරව් කතා කරනවා වගේ කියනවා. මේ නාකි අම්මණ්ඩි කෙනකින් ඕක ගණ්ඩ ගලකින් පට්ට ගන්නවා වගේ. මුදි ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ ආනාපාන දිගේම ඒ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන එක. ඒක ඇත්ත. ඒක තමයි සමත සමාධිය කියන්නේ. ඔය විපස්සනා සමාධියදී ඔක්කොම සෙල්ලක්කාරකම් තියේදී ජාම බේරගන්න එක. කවුරු ඇවිල්ලා හැප්පුණත් Tamange ගමන යන්නේ ඒක. ඉතින් මම දෙන අනික් නිදර්ශන ළමයි මම දන්නවා ෂුවර් රොබල් hina වෙනවා කියලා. ඒ දවස්වල මං ගිහින කාලේ ඔය ගෑස් පහන්දියේ නාටාම්බිලා ඉන්න සෙනග පාරේ කරෝගෝනියක් කරේ තියන හඩු ගඳ උගේ ඌ යනවා සෙනග මැදින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් කියාගෙන එක එකක් ඇඟට හැප්පෙන්නේ නැහැ. මොකද හැප්පුණොත් හත් දවසක් නාන්න වෙනවා. ඌ යනවා. වෙන අපිට යන්න බෑ. අපිට යනවා පෙත්ත කපලා මේ මිනිස්සු. අර ඌ ගත්තා. අයින් අයින් කියන නිසා හැප්පුණාට පස්සේ ඌගේ දෝෂේ ඇඟෙත් දාඩිය තියෙන්නේ කරළු ගෝණයක් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් අයින් කියව ගියා. ඒ වගේ ආනාපානෙ ගත්තට පස්සේ සද්ද තිබිච්චාවයි වේදනා තිබිච්චාවයි හිතිවිලි තිබිච්චාවයි මේක අරගෙන යන්න බලන ටිකක් වෙලා. මේ සද්ද දිහා පොඩ්ඩක් බලබලා වේදනා දිහා බලබලා නාටමිට ඉන්න බෑ. නාටම වීමයි බලන්නේ. කවදාකවත් මෙහෙම ඉස්සරහා බලන්නේ. මොකද ඉස්සරහා හාමුදුර කෙනෙක් ඉන්නවද දන්නේ පොලිස්කාරයෙක් ඉන්නවද මොකා හිටියත්. අයින් අයින් අයින් අයින් අයින් අයින් කිය කිය. දැන් මම හිතන්නේ ඒක නැතුව ඇති මොකද මං ගියේ නෑ ත්‍රී වීලර් කාර්යය දිහා බලන්න. එහෙන්නම මෙහෙන්නම ආරුවට බයිනකොට හු ගිහිල්ලා ඉවරයි. ඒ ත්‍රිවිලගේ පිටිපස්සෙන් ලියලා තියෙනවා වංගු වංගු ගලන කොටයි නගක ලස්සන සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන කියලා මොකද සයිඩ් එකෙන් බලලා බයිනවනේ ඩ්‍රයිවර්ලා මියකම කොහෙන් දැම්මත් දන්නේ නැහැ නේ. ඌ පිටිපස්සේ එතකොට පේනවා පිටිපස්සේ ලියලා තියෙනවා. වංගු වංගු ගන්න කොටයි ගංගක ලස්සන. සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන. මේ භාවනා ජීවිතෙත් වංගු වංගු කියලා හැප්පුණේ නැත්තම් කවදාවත් විපස්සනාවක් නැහැ. කවදාකවත් විපස්සනාවක් නැහැ. මේක උපයා ගන්න ඕනේ. හැබැයි හොඳම පරිශන පැත්තෙන් සහ මේ ලෝකෙ දිහා බලනකොට වෙනවා සමහරුන්ට මේක කොහොමඩක්වත් ගැලපෙන්නේ නැහැ. තේරෙන්නෙම නැහැ. ඒගොල්ලෝ මේ භාවනකට අභව්‍ය හෝ පෞකාර කට්ටියක් නෑ මොකද ඒගොල්ලෝ එකම එකම ක්‍රමයට යන්නේ. ඒගොල්ලන් මේ හැල හැප්පිල්ලක් ආවට පස්සේ මොකද කරන්න කියලා තේරෙන්නේ නෑ. ඒගොල්ලෝ හොඳ මිනිස්සු. සමතේට බර මිනිස්සු. නමුත් මේ කියලා දෙනෙව්වා සමතයෙන් තමයි සති සම්පජඤ්ඤය ඇති කරගන්නේ. නමුත් මේ ඇති වෙච්ච සති සම්පජඤ්ඤය බාධාවකදී කරදරයකදී අඛණ්ඩව පවත්තලා. එහෙම නැත්නම් ඒකට අනදර කරන්නේ නැතුව කොයි දේ කරදරයක් ආවත් පොඩ්ඩක් හැල හැප්පුණාට මම නැවත මගේ සති සම්පජඤ්ඤය පවත්නවා කියන හැඟීමකට ගත්තොත් කිසිම කෙනෙක් අපිට අභියෝග කරන්නේ නැහැ. අපිට අභියෝග එන්නේ මගදී හම්බෙනේවත් එක්ක ගනුදෙනු කරන්න කියවත්, විනිශ්චය කරන්න කියවත්, තීරණ කරන්න කිය ගමන් අපි පටලැවෙනවා. අපි නැවතත් අර තමන්ගේ අරමුණේ පවත්තන්නේ කියොත් අපි ඒක මොන දේවත් බලන්න යන්නේ මට කවුද ගැහුවේ මොකක්ද ආපු ගඳ මොකක්ද රස ගඳ මොකක්වත් හොයන්නේ නැවත ඉන්න අරමුණට එන්න තියෙන ඉඩ පහසුකම් බැලුවොත් ඒ කෙනාට අද්දකිය හැකි අවස්ථාවක් බවටපත් වෙනවා ඒකෙදී නෝන්ජල් ගතියක් පේනවා කරදරයක් වෙච්ච ගමන් ඉබ්බා කට්ට ඇතුළට ගියා වගේ ගතියක් පේනවා නමුත් කරගෙන කරගෙන යනකොට ඒකෙන් මේ යෝගාවචරයට ඇති වෙන ශක්තිය නිසා තේරෙනවා ඔය කවුරු මට ඊර්ෂ්‍යා කරත් කවුරු මට වෛර කරත් මට වදින්නේ මම ඊර්ෂ්‍යා කළොත් විතරයි. නැත්නම් කවදාකවත් වදින්නේ නැහැ. ඒ තරම් ධර්ම ආරක්ෂාවක් තියෙනවා අපි සති ධර්මය ආරක්ෂා කරනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. Taman සති ධර්මය ආරක්ෂා කරනවා නම් සති ධර්මය අනිවාර්යයෙන්ම Taman ආරක්ෂා කරනවා. ඒක මුලදී මුලදී තේරෙන උගාකල් ගිහිල්ලා. නමුත් සතිය සති බලය, සති බොජ්ජංගය, සති අංගය බවට පත් වෙනවා. සම්මා සතිය බවට පත් වෙනවා හොඳටම තේරෙනවා. මේ ලෝකේ වංචනික ධර්ම, ඡපල ධර්ම, ෂට ධර්ම කරගෙන හොඳක් බලාපොරොත්තු වෙන්න බෑ. තමමුයි රැවටෙන්නේ. ඊට මිට වැඩිය හොඳයි කෙලින් කතා කරලා අවංකව ඇත්ත ඇති හැටියට ප්‍රකාශ කෙරුවොත් මේ ලෝකේ ඉන්න සතා සර්පය පවා ගරු කරනවා. ගස්කොලම් පවා ගරු කරනවා. සබහා ධර්මෙත් ගරු කරනවා. ඒ නිසා අපිට තියෙන්නේ අද මේ කාම ආශාවල් නිසා ෂටගති මායාවී ගති වංචනික ගති චපල ගති බුදු කෙනෙක් හිටියානම් අපිට ඕක කරන්න බෑ බුදුහාමුදුරනේ පේ නිසා බුදුහාමුදුර ඉස්සරහදී අපි නිකන් හරියට ඇඳුම් ගලවලා දැම්මා වගේ දැන් අපි ළඟ ඉන්නේ බුදුරු නෙවෙයිනේ ඉන්න හරියක් ඉන්නේ ෂටකපට જાතිය නමුත් ඒගොල්ල සටකපට උනායි කියලා අපි සටකපට වෙන්න අපිට බුදුහාමුදුරෝ දීලා නැහැ ලයිසන් එකක් අපි දැනගන්න ඕනේ විෂම ලෝකේ මම ශක්ති ප්‍රමාණය සීල ශික්ෂාව සම්බන්ධයෙන් ෂටකපට වෙන්නේ සමාධි ශික්ෂාව සම්බන්ධයෙන් ෂටකපට වෙන්නේ ප්‍රඥා ශික්ෂාව සම්බන්ධයෙන් ෂටකපට වෙන්නේ උනොත් වැරදුනොත් කමඨාන් සුද්ධ කරගන්න. ඒ ප්‍රකාශ කරනවා. ඒ දේශනාවෙන් එහෙම නැත්නම් ඒ හෙලිකිරීමෙන් පුදුමාකාර සාන්තියක් හම්බ වෙනවා බුදුජානසී සඳහන් කරනවා තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චන්නෝ මහණෙනි මේ තථාගතයන් වහන්සේ දේශනා කරන ලද ධර්මයේ හෙලි කරන්න කරන්න බබලනවා වැහුවොත් බෑ වසංගන්න යනවා කියලා තියෙන්නේ නැති ಗುಣ පෙන්නනවා ඇති ಗುಣ වසංගනවා ඉතින් මේ සදාචාරවාදියා ඔතන තමයි ඉන්නේ මම කියන්නේ මේ ප්‍රසිද්ධියේ ගමන් ළඟ තියෙන වැරදි හතර මං අන්දිය කියන්නේ කියලා. අපි මේ ධර්ම සාකච්ඡාවට ඉදිරිපත් කරමු. මොකද අනික් කටියත් භාවනා කරන අය. අනික් කටිය සීලෙක ඉන්නේ. ඒ වෙලාවේදී සුද්ධ කරගන්න ඕන. නමුත් වශ ඒක කරගන්න පුළුවන් අවස්ථාවේදී ඒක කරගත්තේ නැත්තම් එහෙම නැත්නම් ඒ ප්‍රකාශය කෙරුවේ නැත්තම් එහෙම නැත්නම් ඒ දේශනාව කෙරුවේ නැත්තම් ඉතින් Tamande ඒකත් එක්ක බුදියන්න වෙනවා. Tamante ඒකත් එක්ක හැරෙන්න වෙනවා. Tamante ඒකත් එක්ක ඉන්න වෙනවා, කන්න වෙනවා, යන්න වෙනවා, ඉන්න වෙනවා. ඔන්න ඔය පොදිය තමයි සංසාරයෙන් සංසාරයට යන්නේ. අපි රැය නිදා ගන්නකොට යම් මානසික රොඩු පොරොඩු තෝගයක් අවක්ෂේප වෙලා හිතේ තියෙනවා නම් උදේ නැගිටපු ගමන් ඒක අපි ළඟට එනවා. මේ මරණකොට ජීවිතේ තියෙනනේ අසන්තුෂ්ඨතාවේ, හිගතා, ඌනතා අර්ග කරගන්න බැරි නේද? ඒ ටිකට ඊගවාත්මේ අරන් දෙනවා. අපි මේ ජීවිතේ ජීවත් වෙනවා මේ මොහොතේ ඉන්නේ ඒක සම්පත්තියක්. මම දැන් මෙතන. ඒක හුදකලාවක්. ඒක සතුටක්. ඒක ප්‍රීතියක්. ඒක විස්රාමයක්. එහෙමනම් ඊගා චිත්තක්ෂණයටත් අපිට ඒ විස්රාමය ගෙනියන්න පුළුවන්. දැන් මේ චිත්තක්ෂණයේ උපදවා ගත යුතු ක්ෂණ සම්පත්තිය වෙනුවට නොලැබිච්ච දෙයක් හෝ කරදර කරපු ගඳක් ගැන හෝ කතා කරුවයි කියලා කියන්නේ අර උපදවාගත චිත්තක්ෂණයට වසුරු හෙලා ගත්තා වෙනවා. එහෙම නැත්නම් කෙලෙස් වගුරුවා ගත්තා වෙනවා. නොකණ්ඩනම් එහෙම කෙලෙස් වගුරුවා නොගණ්ඩනම් ලෑස්තිලා යන්න කෙලසෙනකොටම හිතට මොනවාරි මනාපමනාප සුමන දුම්මන ගති එනකොටම ඒකේ ඕලාරික බව ඒකේ පටිච්චසමුප්පන්න බව ඒකේ තියෙන සංකත බව තේරුම් අරගෙන ඒක පුළුවන් නම් කමටහන් වார்த்தාවට දාන්න මම භාවනා කරන මෙන්න මේ බාධා ආවා ඒක උනවා නෙමෙයි මනාපියාව මනාපියාව නමුත් මම ඒතියෙද්දි මට පුළුවන් වුණා නැත්තම් බැරි වුණා මූල කර්මස්ථානට යන්න ගියාට පස්සේ මට මෙන්න මෙහෙම මූල කර්මස්ථානේ වැටුනේ කියලා මේ ටික හෙලි කරගන්න පුළුවන් නම් ඕනම කෙනෙකුට තේරෙයි කද්දාක සංසාරේ කරපු නැති විනෝදාංශයක් මේ. සංසාරේ කවදාවත් කරලා නැහැ අපි. එනිසා ඒක කරගන්න හම්බෙච්ච අවස්ථාව මේ වගේ භාවනා කරන පිරිසක් මැද වෙලා ඉන්න ඕනේ අපි. අපිට ඒක හැමදාම ලැබෙන්නේ ලැබිච්ච වෙලාවේදී මේ හෙලිදරව්ව සමානට මේකට පාපෝච්චාරණය කියන වචනේ සඳහන් කරනවා. බුදුරජාණන්සේ සඳහන් කරන අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන. එකිනෙකා එකිනෙකාට දේශනා කිරීමෙන් එකිනෙකා එකිනෙකා ඔසවා තබා ගැනීම තමයි ශාසනය යන්නේ. බුදුහාමුදුරේ ඉන්නේ දොඹ කරයක් කරගෙන. ඒ සඳහා අපි කල්යාණ මිත්‍රව භාවනා කරන අනිකුත් යෝගාවචරය කොණ්ඩ පීරනකොට කණ්ණාඩියක් තියාගෙන ඉන්නා වගේ ඒගොල්ලෝ ගන්න ඕනේ අපි ආදාසයට. අපි මේ කොණ්ඩ පීනකොට හරිද වැරදිද කියලා දාන්නේ කණ්ණාඩියෙන් බලලා. කවදාකවත් බෑනේ කොණ්ඩ පීරණ හැටි මේ Tamanට දකින්න. අනිවාර්යයෙන්ම ප්‍රතිවේක්ෂාවක් අවශ්‍යයි. කණ්ණාඩියක් ඕනේ. සෝභා සංකාරේ රූපේ Tamanට දැක ගන්නට බෑනේ. ඒ නිසා ඒ සියාව බලන්නේ කඩපතට ඉබීලයි. ඉතින් ඒකට කො සත්‍ය සම්පජඤ්ඤය තියාගන්න නැත්නම් යෝගාවචරෝ තියාගන්න ඒක බුදුහාමුදුරුවෝ තමයි. වසංයෝවාන. මේක හෙලි කරගන්න බැරි වුණා නම් ඉතින් අර ආනිසංස ටික ලැබෙනවා. හැබැයි ඒකේ මම මෙතන දේශනා නැත කරනවා. බුදු පඬිස්සාංශ කියනවා කාට හරි මේක භාවනා වෙලා හෙලි කරගන්න බැරි වුණා නම් ඒක 100%ක්ම ගුරු රැගේ දෝෂයක් කියලා. කවදාකවත් යෝගාවචරයට ඒක තේරෙන්නේ නැහැ. එයාට කොහොම හරි අලුත් භාෂාවක් කියලා දෙන්න වගේ පොවන්න ඕන. එයාට අනුකම්පා කරලා කියනවා ඔබ ඔක්කොම කච්චරන් ගිහිල්ලත් හරි ඔය වෙච්ච දේ හෙලි කරපන් හෙලි කරුවා නැත්නම් මටයි ලකුණු කැපෙන්නේ මෙන්න මේ මේ විදිහට කමටහන් වාර්තා ලියන්න කියලා කවදා හරි යෝගාවචරක හෙලි කරානේ ඒ යෝගාවචරයට හෙලි කරනකොටම තේරෙනවා මේ කවදාකවත් වෙච්ච නැති වැඩක් කියලා. ඉතින් මේ කාට හරි දැනට මේක හෙලි වෙලා තේරිලා තියෙනවනම් මතක තියාගන්න මැරෙන්න ඉස්සර තව එක්කිනෙකුට මේක දෙන්න නැත්නම් මේ සාසනේ නිමි પરම්පරාවට යනවා. අපි මේ කරන ගෙවල් වලට ගිහිල්ලා කරන බුද්ධ학මයි මේකයි අතර තියෙන පරතරේ පොඩ්ඩක් බලන්න මේක කොච්චර අදාළද කියලා. මේක කොච්චර Taman බොක්කෙම්ම කරන්න ඕනද කියලා. මේක කොහොම හරි ඉගෙන ගන්න. ඉගෙන අද්දදා බලලා තව කෙනෙකුට දීලා සියලු දෙනාට මැරෙන්නම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. ධර්ම දේශනාව මෙතේ නැත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.